අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භවණ වැඩමුළුවේ අද අපි 8 වෙනි දවසයි ගත කරන්නේ 8 වෙනි දවසේ අපේ ධර්ම දේශනා වාරයයි දැන් එළඹිලා තියෙන්නේ ඉතින් ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් සියලු දෙනාම tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වමු Thank you.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 ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් හැටියට. ඉතින් මේ වැඩමුළුවේදී නැත්නම් මේ භාවනා වැඩමුළුවට අපි ගත්තේ ප්‍රධාන වශයෙන් සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග දෙකයි. ඉතින් මේ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි මේ සෑම සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් විස්තර වෙලා යන්නේ හැම මාර්ග අංගයකටම සමාන සැලකිල්ලක් සරුවචනාංශය දක්වලා තියෙනවා. මේ සෑම දෙයක්ම සම්මා දිට්ඨි පූර්වංගම කරගෙන යන බවත් ඊට පස්සේ මේ මාර්ග අංගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වශයෙන් විහිදෙන සෑම මාර්ගාංගයක්ම අවබෝධ කිරීමට ඉස්සර වෙන්නේ ඒකේ මිච්ඡා ක්‍රමයයි. මිච්ඡා දිට්ඨිය දන්න කෙනාට තමයි සම්මා දිට්ඨිය පිළිබඳ හැඟීමක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක මිච්ඡා සංකල්ප පිළිබඳව ප්‍රමාණ කරපු කෙනාට පමණයි සම්මා සංකප්පය යහ කල්පනාව තේරුම් කළ දෙන්න පුළුවන් වෙන්නේ. ඒක මිච්ඡා වාචා වැරදි වචන ප්‍රමාණ කරගත්ත කෙනාටමයි Taman තුලින් දැකගත්ත කෙනාටමයි සම්මා වාචා පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මිච්ඡා කම්මන්ත වැරදි කායික ක්‍රියා හොඳට අස්පනා අපිට දැකපු කෙනාටම තමයි ඒ සම්මා කම්මන්තයක් ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ ක්‍රමයටම මේ ආජීවය කියන තමන්ගේ වෘත්‍ය රකියාව බඩගෝස්තරේ හොයන ක්‍රමේ හරි වැරදි බව තේරුම් ගන්න නම් ඒකේ ලෝකේ සම්මත වෙලා තියෙන කවුරුත් දන්න වැරදි ජීවන රටාවල් තේරුම් ගන්න වෙනවා ඒ වැරදි ජීවන රටාවලට කියනවා මිච්ඡා ජීවය කියලා. අයහපත් ක්‍රමවලට තමන්ගේ ජීවිකාව පැවැත්වීම. ඉතින් ගිහියන්ගේ නොකල යුතු වෙලඳාම් පසක් ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා. සත්ව වෙලඳාම, වස විෂ වෙලඳාම, මත්පැන් වෙලඳාම, චිත්තකම වෙලඳාම ආදි වශයෙන් නොකල යුතු වෙලඳාම්. ඉතින් පැවිද්දන්ටත් නොකල යුතු වෘත්තීන් පහත් වෘත්තීන් ਸਰවචන් සඳහන් කරලා තිනවා. ඒ ඔක්කොම තේරුම් ගත කෙනාට තමයි ඒ වයින් වැලකිලා යහ ජීවන රටාවක් එහෙම නැත්නම් යහපත් ආජීවයක් සඳහන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මන අවබෝධයක් මන දර්ශනයක් ඇති කර ගැනීම සඳහා ලෝකේ ප්‍රසිද්ධ එහෙම නැත්නම් සම්මුතියට අහුවෙන ඒ වැරදි ටික ප්‍රමාණ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අපි ඉදිරියට නැත්නම් පසුගිය දවස් දෙකේ තුන ඉදිරිපත් කරගත්ත මිච්ඡා ආජීවය ගැන කතා කරනකොට ඒ කුහනා ලපනා නිප්පේචිකතා නිජකින්චනතා ආදී වශයෙන් මේ අපි කරන මේ සට කපටකම් ජීවිතේ පවත්වා ගැනීම සඳහා කරන මේ සට කපටකම් ටික තමයි මිච්ඡා ජීවය කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ආයේ සට කපටකම් වෙනුවට ඒ වගේ ආරති විරති පටි විරති වේරමණී කියන විදිහට ඒවා සම්පූර්ණයෙන්ම දුරුවන් වෙලා ඒකෙන් අයින් වෙලා කටයුතු කිරීමක් ඇත්ත වශයෙන් කියනනම් මූලධර්ම මේ වශයෙන් 100%ක් කොහොමඩක්වත් මේ ලෝකේ කරන්න බෑ. කොයි දේ කරත් ඒකෙන් කාට හරි එක්ක හානියක් වෙනවා. එහෙම නැත්නම් අනාගතයට Tamanට හානියක් වෙනවා. ඒක නිසා අපිට පුළුවන් වෙන්නේ අර මිච්ඡා ජීවිතය තේරුම් අරගෙන ඒන් පුළුවන් තරම් ඈත් වෙන එක. ඒ ඈත් වීමේ මට්ටම් දෙකක් යහ ජීවන ක්‍රම පිළිබඳව ඊට ප්‍රස්තා දෙකක් මේ සූත්‍රය සඳහන් කරනවා. එකක් තමයි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේපක්කා කියන විදිහට තාමත් ආශ්‍රව සහිතයි ඒක නානුසය කියලා සහිතයි. නමුත් අර වගේ සට කපට කන්නේ නෙවෙයි උනට පින් දහම් පුණ්‍ය පැත්තට වැටෙන සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා භව සම්පත් ලබා දෙන පැත්ත. ඉතින් ඒක යෝග ජීවිතේ බාටපත් වෙනවා භ්‍රමචාරී ජීවිතේ බාටපත් වෙනවා ඒක සඳහා සරුවචන වහන්සේ පෙන්ලා දීලා තිනවා අර වැරදි ජීවන රටාව ආධිනව තේරුම් අරගෙන හරි පැත්තට එන්න ආය සඳහා සරුවචනසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා චරිත හතරක් හඳුන්වලා දීලා තිනවා කෙනෙකුට ඒක උත්කෘෂ්ඨ මට්ටමෙන් සම්බන්ධ වෙන්න පුළුවන් නම් භික්ෂු භික්ෂුණී වශයෙන් පූර්ණ අබිනිෂ්ක්‍මණයකින් එවනත උපාසක උපාසිකා වශයෙන් මේ තිසරණ සහිත සිල් සමාදන් වීමෙන් ඉතින් අන්නේ ਸਰවඥාන්සේ ලෝකෙ ඉදිරිපත් කරන මේ යහ ජීවන රටාව හොඳට ඔප්නම් වෙන සූත්‍රයක් හැටියට තමයි අපි පසුගිය දවස් දෙකේ විශේෂයෙන් මේ මහා ආර්යවංශ සූත්‍ර දේශනාව ඉදිරිපත් කරගත්තේ. ඉතින් ඊයේ පෙරේදත් කියන දවස් දෙකේදී අපි ඒ චත්ත මේ හතරක් වූ මහා ආර්යවංශවල චීවර ආර්යවංශය පින්නපාත ආර්ය වංශ ගැන කතා කරා. ඉතින් අද අපේ ධර්මදේශන මාලාවේ අවසාන ධර්මදේශනාවත් වෙන නිසා ඊතුරු ආර්ය වංශ දෙක ගැන කතා කිරීමෙන් සාසව වූ පුඤ්ඤ භාග්‍ය වූ උපදිවේපක්ක සහිත භව සම්පත් ලබා දෙන්නා වූ ජීවන රටාවකුත් ඒකේ දක්ෂ වෙලා සූර වෙලා එහි වශී භාවයක් ගතට පස්සේ අරියා අනාසවා ලෝකුත්තරාමක් ගංගා කියන විදිහට ආර්ය වූ අනා ආශ්‍රවයන්ගෙන් තොර වූ ලෝකෝත්තර මාර්ගාංග වෙන විදිහට තමන්ගේ ජීවන රටාව කොහොමද සුන්දරව පවත්වන්නේ කියන එක අද දවසේ අපිට සාකච්ඡා කළ යුතු තියෙනවා. ඉතින් එහිලා ආදිවංශ සූත්‍රයේ චීවර මහාර්ය වංශයේ නැත්නම් ඉතරීතර චීවර මහාර්ය වංශයේ ඉතරීතර පින්නපාත මහාර්ය වංශයට පස්සේ සරුවච්චන් වහන්සේ පුණජ පරම් භික්කවේ භික්කු සේනාසන ආර්ය වංශ ගැන කතා කරනකොට පුණජ පරම් බික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති ඊතරීතර සේනාසනේන ඊතරීතර සේනාසන සන්තුට්ඨ්‍යාච වන්නවාදී මිනිසෙකගේ ජීවන පැවැත්ම සඳහා වහලක් අවශ්‍යයි. ඒ ඉන්න තැනක් භික්ෂුන් වහන්සේලාට අපි ආවාසය කියලා කියනවා, කුටිය කියලා කියනවා, ගල්ලෙන කියලා කියනවා. මිනිස්සුන්ගේ තියෙනවා મંદિર, ගෙවල්, හතර ඇඳපු ගෙවල් ආදි වශයෙන් එක එක ගෙවල් තියෙනවා. සතෙකුට පවා බිලක් එහෙම නැත්නම් කැදැල්ලක් තියෙනවා. අන්න ඒව සම්බන්ධයෙන් ලදයම් සීනාසනයකින් ලැබුම් පොලකින් සතුට වීමේ ಗುಣ සතුට වීමයි ඔය සීනාසන මහාරිය වංශය කියන තරම් ඊතර ඊතර සීනාසන මහාරිය වංශය කියලා කියන්නේ ලදයම් සීනාසනකින් සතුට වෙන එක. ඊතර ඊතර සීනාසන සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ඒ වාගේම Taman ඒකෙන් සතුට වෙනවා විතරක් නෙවෙයි ලදයම් දෙකකින් සතුට වීමේ ಗುಣ කතා කරනවා. මේක තමයි තේමාව. ඉතින් ඒ නච <clears throat> සේනාසන හේතු අනේසනං අපතිරූපං ආපජ්ජති. තමන්ට මේ අවශ්‍ය විදිහේ ශප් පහසුකම් සහිත සේනාසනයක් වාසස්ථානයක් ලැබුණේ නැතයි කියලා ඒකට නරක නොබිනා ක්‍රමවලින් සේනාසන හොයන්න යන්නේ. නැච අනේෂණං අපපති රූපං ඒෂණා කියලා කියන්නේ පරිේෂණ කියන වචනේට මුල් වෙලා තියෙන සොයා යාම අනේෂණ කියලා කියන්නේ නුපුරුදු නොගැලපෙන ඒෂණාව. වැරදි ක්‍රමෙන් Tamanට සීනාසන සකස් කර ගැනීම. අපපතිරූපං කියලා කියන ප්‍රතිරූපං කියලා කියන්නේ සමාජයේ පවතින සම්මතයට ගැලපෙන අපපතිරූප කියලා කියන්නේ නොසරුප් Tamanට සරුප් Tamanට තරම් නොවෙන්නේ නැති විදිහට මේ ගේවල් දොරවල් පිළිබඳව කරන සටකපටකම්. එහෙම නැතුව ලද්දාජ චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි. තමන තමන් කැමැති මට්ටමේ ඍතු වලට ගැලපෙන හොඳ සීනාසනයක් ලැබුණොත්, ඉන්න තැනක් ලැබුණොත් ඒක දැඩිකොට මම මම කියලා අල්ලගන්නේ නැතුව. ඒක නිකන් මිනි මැරිච්ච මිනිහා තමන්ගේ මිනි පෙට්ටිය ගත්තා වගේ තමයි. ඉන් එහාට මොකක්වත් ඕකේ දෙයක් නැහැ. මිනි පෙට්ටිය ගැන සන්තෝෂ වෙන්නේ නැතුව මේ මැරිච්ච මිනිහා කොහොමඩක් අති සන්තෝෂ වෙන්නේ නැහැ. සන්තෝෂෙන්නේ නැහැ යෝනේ. ඒ වගේ තමයි මේ ඉන්න අපේ ගේ අපේ මිනි පෙට්ටිය තමයි. අන්න වගේ ඒක දැඩි කරලා ගන්න නැතුව අමුචිතෝ ඒ මුදාහල හිතකින් යුක්තව අනජ්ජහපන්නෝ මේක මගේ නිවසයි කියලා ආඩම්බරකම් කියාපාන්න නැතුව එනතන් ඒකට ගෙවදින්නේ නැතුව කියලා හරුවචන සඳහන් කරලා තියෙන්නේ ආදීනව දසාවි මේක ලැබුවොත් මොනතරම් ආදීනවද කියලා හොඳට තේරෙනවා සරුවචනන්සේක ප්‍රථම උදාන උදාන ගාතාවේ අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන මම මෙතුවාකල් මේ භව සංසාරේ ಜಾති සංසාරේ මේ ගෙවල් හදන වඩුවා අල්ලා ගන්නාසුලුව කොච්චරද වැවිද්දා මම දැක්ක හැමදාම හදපු ගයක් මේ ශරීරය තමයි ගේ හදන හැටි දැක්කේ තවදුරටත් නෑ විසංකාරගතං චිත්තං තණ්හානං කයමජ්ජගා මේ ගේ හදන වඩුවට අවශ්‍ය කරනා වූ මේ මූලික කැණි මණ්ඩල විනාශ කෙරුව සංස්කාර විසංකාර බවටපත් කරා තෘෂ්ණාව නැති කරා තරුවචන්සි ඉස්ලාම තමන් වහන්සේ ආબોධ කරපු ඒ ධර්මය මතු කරේ මේ ගේ කඩා දැමීම. ඉතින් ඒක ආරියවංශ සූත්‍ර දේශනාව සඳහන් කරලා තියෙන්නේ අගතිතෝ අමුචිතෝ අනජපන්නෝ ආදීනව දස්සාවි. Taman ඉඳගයක් අවශ්‍යයි. ඒක මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතාවයක්. නමුත් ඒක මහාන් තත්ත්වකමකට ගන්න නැතුව ඒකට බැස ගන්න නැතුව ගත කරන්නයි කියන්නේ. ඒක සම්බන්ධව සිද්ධියක් මතක් කරනවා නම් වර එක ශක්‍ර දෙවේන්ද්‍රයා ਸਰුවචනාංශේ බැහැ දකින්න ආපු වෙලාවක ਸਰුවචනාංශේ නිකන් gedර ගෙනියන්න දෙයක් දෙන්නා වගේ එයාට ගාතපදයක් කියනවා සබ්බේ ධම්මං අලං අබිනිවේසාය කියලා. බුදුන්සේ කියනවා නිතර මතක තියාගන්න මේ ලෝකේ කිසිම දෙයක් ගෙවදින්න තරම් වටිනා දෙයක් මේ ලෝකේ නැහැ. මොකක් හරි ගිහිල්ලා ගෙවැදිලා මේක මගේ කියා ගත්තොත් ඒක කරදරයක් වෙනවා. නිසා මොනම ධර්මයක්වත් මේ ලෝකේ නැහැ මම කියා ගන්න මගේ කියා ගන්න. ඔය බයිලකාරයෝ කියන්නේ නම් මල්ලි මේවා ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගනින්නලා කියලානේ බයිලා කියන්නේ. බුදුහාමරගේ බණේ බයිලාවක් නැහැ. මොකක්වත් අල්ලන දෙයක් නැහැ. අල්ලවන අල්ලපුදී අතාරින එකයි තියෙන්නේ. මේක කියන්නේ සක්ත දේවේන්ද්‍රයන්ට සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා. ඉතින් පස්සේ සක්ත දේවේන්ද්‍රයා හොඳයි කියලා වැඳලා පිටිපස්සේ පිටිපස්සට ගිහිල්ලා ටික දවසකින් මොගලන් ස්වාමීන් වහන්සේට හිතෙනවා මේ සක්‍රයා මේ ගත්ත පාඩම හිතට ගත්තද කියලා බලන්න. මොගලන් ස්වාමීන් තමයි අපේ ශාසනයේ හිටපු ඒ ඊදි ප්‍රාත්‍යහාර වලට ප්‍රධානම ස්වාමීන් වහන්සේ නමක් දවසක් මේ වක් කරපු අත අධිකාරින් ආසේ දික් කරපු අතක් වක් කරන්න ආසේ දිවි ලෝකේ තාව 315 වෙනවා. 15 වෙනකොට සක්‍රීය විශාල උත්සවයකට සූදානම් වෙමින් ඉඳලා සරුව මේ මුගලන් ස්වාමීන් වහන්සේ වඩිනවා දැකලා වඩින වෙන උනිදි කාණෙනි අපිට ලොකු ලබක් ලාභයක් ලැබුණේ කියලා පෙරගමන් කළා මේ මුගලන් ස්වාමීන් වහන්සේට ආගන්තුක සත්කාර කරලා කියනවා අද මේ වයිජයන්ති ප්‍රාසාදයට ගෙවදින දවස ඒ නිසා දිවි ලෝක විශාල උත්සව ශ්‍රීයක් තියෙනවා ඔබතුමා ප්‍රධාන අමුත්‍යෙක් වගේ තමයි යාවේ අපිට ඒක ලොකු මංගල නැකතක් කිය. ඊට පස්සේ යනවා වයිජයන්ති ප්‍රාසාදයට පෙන්නන්න. යනකොට ඒක කොච්චර ලස්සනද සුරංගනාවියන්ගෙන් දිව්‍යාංගනාවන්ගෙන් දිව්‍ය තුර මේ සංගීත රාවේ ඇලලිලා ඊට පස්සේ සක්‍ර දෙවිඳ වටේ ඇවිදිනවා දැන් මුගලන් ස්වාමීන් වහන්සේට මේ තමන් හදපු ඒ තමන්ට හම්බ වෙච්ච එහෙම නැත්නම් ඒ විශ්වකර්මයේ මවල දීපු ලස්සන ඒ මාලිගාව පෙන්න පෙන්නා. ඉතින් ඒ අතරතුරේ ඉන්න දිව්‍යාංගනාවගේ ලස්සන පංචතූර්ය නාදයේ ශබ්ද, දිව්‍ය භෝජන මේ ගැන යන ගමන් මුගලන් ස්වාමීන් වහන්සේ 이르දියක් කරනවා මේ වෛජාන්ති ප්‍රාසාදයේ විශාල වතුර කඩක් මැද පාවෙන ස්වරූපයට හදනවා. පොරොප්ප කැල්ලක් වතුරේ පාවෙනවා වගේ. පාවෙන්න හදලා වම් ඇඟේ වම් කකුලේ මාපටන් ගිල්ලේ වයිජාන්ති ප්‍රාසාදයට අනිනවා. ඇන්නට පස්සේ මේක සම්පූර්ණ සුනාමියකට අහු වෙනවා විශාල භූමිකම්පාවකට එනවා. එතකොට ඇතුලේ ඉන්න සුරංගනාවියෝයි දිව්‍යාංගනාවයි එළියට පණින්නයි සංගීත රාව නතර වෙන්න ඔක්කොම හෙල්ලුම් කරනවා මේ විශාල ඇතිවෙච්ච මේ කම්පණයට. එතකොට සක්‍ර දෙවියන්ට ටිකක් හෙල්ලුම් අවඩ පස්සේ කියනවා බුදුහාමුදුරුවෝ කිව්වා නේද මොන දෙයකටවත් ගෙවදින්න එපයි කියලා. මතකද කියලා. ඔබ දැන් මේ ගෙවදින්නනේ හදන්නේ. ඔකට ගෙවදුනා නම් ඕක ඇතුලේ තියෙන මොන හැල්ල හැප්පමාවත් හැප්පෙනවා තමයි කියලා අර බණපදේ මතක් කරලා දෙනවා. ඒක නිසා ඔය ලොකු ගෙවල් තියෙන අයට සුළු සුළං එනකොට එහෙම නැත්නම් සුනාමි එනකොට බය එනවා. ඒ මොකද ඒ තරම් මේක මගේ කියා ගන්න නිසා. ඒ නිසා අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. ඒක පාවිච්චි කරන්න ඕනේ ප්‍රයෝජනේ සලකලා විතරයි. ඒ නිසා මනුෂ්‍යගේ ශිෂ්ටාචාරයේ මයින්කොට ඉස්ලාම මනින්නේ ඒ මිනිස්සු හිටපු වාසස්ථාන හැටියට තමයි. ගල් ගෙවල් ඊට පස්සේ ගම් තීරවල් ඊට පස්සේ නිර්මාණය කරන නගර ඊට පස්සේ મંદિર ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ශිෂ්ටාචාරය මනින්ද ඒ ලකුණු තමයි අරගෙන තියෙන යතු බානකොට අද අපි ඉන්නේ විශාල එක විදියක දියුණුවක. නමුත් ඒ දියුණුවත් සමග ආධ්‍යාත්මයේ දියුණුවයි කියලා කොට නැගිලි දියුණු වෙච්ච මට්ටමටම ආධ්‍යාත්මයේ දියුණු වෙච්ච බව පේන්න නැහැ. ඒක නිසා ඒකෙන් Tamange බලපුලුවන්කාරකම් ගැනීම නෙවෙයි මෙතෙන්දි කරන්න තියෙන්නේ අර ආර්යවංශ සූත්‍ර දේශනාව හැටියට එහෙම නැත්නම් අපේ සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරපු විදිහට පරියංකයට වාඩි වුණාට පස්සේ ධනිස් දෙක තෙමෙන්නේ නැත්නම් ඒක තමයි භාවනාවට සෝදුසු තැන. ධනිස් දෙක තෙමෙන්නේ නැති මට්ටමේ ආවරණයක් තියෙනවනම් එහෙනම් සන්තෝෂ වෙන්නේ කියලා. ඉන් එහාට දෙයක් නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? අර ගෙවල් නඩත්තු කරන්න යන වේලාවට වැඩිය Tamanට බණක් භාවනාවක් කරගන්න නැත්නම් Tamanගේ ආධ්‍යාත්මික සුඛයක් ගැන හිතන්න වෙලාව හම්බ වෙනවා. අර වගේ දේවල් වලට ගියොත් ගොඩාක් ඒ වගේ නඩත්තු වැඩ නිසා තමන්ගේ ආධ්‍යාත්මය හෝ කය නඩත්තු කරන්නද වෙලා නැති වෙන නිසා ඒ දේවල ප්‍රයෝජනේ සලකලා, උපයෝගීතාවයේ සලකලා සීනාසන පාවිච්චි කිරීම පිළිබඳව ਸਰුවචන්සේ සඳහන් කළ තිනවා. ඒ වාගේම ඒ තමන්ට ගැළපෙන තමන්ගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන්නේ නැත්නම් තමන්ට තරම් වෙන ඒ සීනාසන ආර්ය වංශයේ හිටියයි කියලා මම දැන් ඒක බුදුහාමුදුරගේ බණ අහලා <coughs> මට ගැළපෙන මට තරම් වෙන ගේක ඉන්නවා අනික් කට්ටිය තමන්ගේ ඇඟිල්ලට වැඩි ඉදිමෙන්ට ගිහිල්ලා ණයට සල්ලි අරගෙන, ගෙවල් හදා හදා මේ කරන වැඩේ දිහා බලනකොට <clears throat> ඕන කෙනෙකුටම අර ඒ ආර්ය වංශ ප්‍රතිපදාව ඉන්න එකන සන්තෝෂෙන් සතුටෙන් පිරිච්ච ගතියින් ඉන්න අතර මම පාණ්ඩ ගියායට වෙන ආර්ථික උද්දමනය කියලා ඇමරිකන් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාන වැටෙන වෙන මොනක්වත් නිසා නෙවෙයි ওই ගෙවල් බිස්නස් එක නිසා තමයි. ඉතින් එතකොට පුළුවන් අර මධ්‍යම ප්‍රතිපදාව ගියේ කරනට අර ආර්ථිකය දිහා බලලා ඒකේ තියෙන පහත් ගතිය තුච්ච ගතිය පෙන්ලා දෙන්න. නමුත් ਸਰවචනංශ ආර්යවංශ සූත්‍ර දේශන සඳහන් කරනවා තමන් ආර්යවංශ සූත්‍රයේ ආර්යවංශ ප්‍රතිපදාවේ ඉඳලා අනවශ්‍ය විදියට ඒ සීනාසන මතින් ආඩම්බර වෙන්නෙත් නැහැ සීනාසන හොයා යන්නෙත් නැහැ යන්තම් දනිස් දෙක පිළෙන්නේ දෙමින් නැත්නම් කියලා භාවනා කරවට තව කෙනෙක් ඒ විදියට වැරදි සීනාසන පාවිච්චෙන් දුක්කටපත් වෙනවා එයාට වැඩිය මම උසස් කියලා කවදාකවත් අත්ුක්කංශන පරවම්බර. Taman උසස් කරලා අනුන් පහත් කරලා සලකන ඒ ගතියෙන්වත් හිත කෙලස ගන්නේ නැහැ කියන්නේ. ඒක තමයි හුඟක් අමාරු බාහිර ජීවත් වෙන අතට අයට නමුත් බාහිර නෙමෙයි දැන් අරණ්‍ය සීනාසනයකට ගියත් ඒව නිකම්ම නිකම් කැලෑ පන්සල් බවටපත් වෙලා ඒ ගොඩ නැගිලි දිහා බලනකොට ඒ පැරැන්නෝ ඒ ගැන කනගාටු වෙනවා හදන තරුණ ස්වාමීන් වහන්සේලා සතුටු වෙනවා එන්නේ එන්නේ එන්නේ කොන්ක්‍රීට් ගොඩ ගැහිල්ලට. නමුත් පැරණි ක්‍රමයට යන කට්ටිය මේක දිහා බලන ටිකක් සැකමසුයි. එහෙම නැත්නම් මේ මේකද දියුණුව කියන පැත්තේ. ඉතින් ඒ නිසා કોઈ <clears throat> සමාජයේ හිටියත් ඒ මතිමතාන්තර අනුව ජීවත් වීමෙන් Taman හොඳ මධ්‍යම ප්‍රතිපදා හෝ අරිවංශ ප්‍රතිපදාවල හිටියත් අනුන් වැරදි කරනවා දැකලා ඒකෙන් කෙලෙස් උපදවා ගන්න නැති වෙන්නත් පරිශං වෙන්න ඕන. ඒක තුඟක් අමාරුයි කරන්න. ඒ නිසා හරි පාරි තමන් ගමන් කරත් සංසන්දනය කරන්න ගිහිලා එහෙම නැත්නම් මනින්න ගිහිලා අමාරු වැටෙන්න ඉඩ නිසා එහිදීවත් අත්ත්ුක්කංශන පරවම්බන කරන්නේ සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිෂ්ඨතෝ අන්න ඒ විදිහට තමන් නිසිපත ගමන් කරත් ඒකේ තමන් දක්ෂ වෙලා සූර වෙලා එන්න එන්න ප්‍රයෝජනෙන් සරකලා උපයෝගීතාව විතර කරන කටයුතු කරත් අනිත් ලෝකේ වල්මත් වෙලා වැරදි පැත්තේ ගියත් කවදාකවත් ඒ දෙක සංසන්දනයෙන්වත් කෙලෙස් නොවන තාලෙට දක්ෂ භාවයේ දිනු කරන්න වෙනවා. නැත්තම් අපි අනුංගී විචන කරන්න යෑමේ අපේ හිතේ තියෙන චිත්ත ඒක ඒකාග්‍රතාවයේ අන්‍ය විහිිත භාවයේ නැතිකම රැක ගන්න බැරි වෙනවා. ඒකට අනලස් වෙන්න කියනවා හැම වෙලාවෙම කටපරිසම් කරගන්න. Taman මේ හොඳ ප්‍රතිපදාවේ හිටියට ඒ ප්‍රතිපදාවේ නැති ඇත්තෝ විවේචනය කරන්න යන්න ඕනේ. ඒ වගේම සම්පජඤ්ඤකාරීව කියන්නේ නුවණ මෙහෙवलाම කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනොත් සුචරිතවාදීව අනුවිවේචනය කරන්න යෑමෙන් ඒ වගේම අසත්‍යමත් වීමෙන් යසීනහසයෙන් ගොඩාක් කෙලෙස් උපදින්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරෙක් වෙච්චාම පුළුවන් තරම් පරිසං වෙන්න ඕනේ. ඒ වගේ ඉඳුන් හිටුම් පහසුකම් සම්බන්ධව Tamanට හම්බ වෙන Taman ඉදිරිපත් වෙන කාරණාව සම්බන්ධයි. ඉතින් මේ විදිහට ආර්යවංශ සූත්‍ර දේශනාවේ මේ චීවර පිණ්ඩපාත සීනාසන තුන සඳහන් කරලා තියෙනවා. ඒ වෙනුවට සඳහන් කරලා තියෙන හතර වෙනුවට භාවනාරාමතා ආර්යවංශය. ඉතින් ඒ නිසා අටුවාචාරින් වහන්සලා ප්‍රශ්න කරනවා සාමාන්‍යයෙන් භික්ෂුවකට අවශ්‍ය සිව්පස චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියලා හතරකට කඩනවා. මේකේ ගිලම්පස ගැන කතාවක් නැහැ. හතරවෙනි උඩ සඳහන් කරලා තියෙන්නේ හතරවෙනි ආර්ය වංශයකට කියන්නේ භාවනාරාමත ආර්ය වංශය. ඒ නිසා අටුවාචාරින් වංශලා සඳහන් කරනවා මේ සූත්‍රයේ ගිලම්පස බෙහෙත් පිළිකර සම්බන්ධව ආහාර ගණයට දාලා පින්නපාත ගාණයට දාලා සලකගන්න ඒකේ ඒකලා සංග්‍රහ වෙනවා. අර සිවුර පිළිබඳව කැම පිළිබඳව නිවාසය පිළිබඳව මේ දක්වන මේ ප්‍රතිපදාවෙන් ਸਰුවචනංශී ඊගාවට ගෙනියන්න හදන්නේ භාවනාරාමයේතාවයට නැත්නම් මේ අර වගේ දක්ෂ වෙලා සූර වෙලා කාලය ඉතුරු කරගෙන ධනෙ ඉතුරු කරගෙන ලැබෙන ඉඩපාඩුවෙන් භාවනාවට ධෛර්යයක් දීමයි මේ සූත්‍රය යොමු කරවන්නේ. ඉතින් එතකොට අර පින්නපාත මේ ගිලම්පස ගැන කතාවක් නෑ. ඒක පින්නපාත කියන එකටම ඇතුළත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක සඳහන් කරලා තියෙනවා ඉස්සර අනුරාධපුර යුගයේ බොහොම දක්ෂ ආර්යවංශ සූත්‍ර දේශනා කරන හාමුදුරු කෙනෙක්. මූලික ආර්ය වංශ තුන පිළිබඳව විස්තර කරනකොට සෑහෙන වෙලාවක් ගිහිල්ලා. ඉතින් මම හිතන්නේ කට්ටියම හිතාගන්න. ඉතින් ඒ නිසා ආම්ද්‍රෝ එහෙම නැගිටලා ගියාලු යන්නේ. ආසනේ නැගිටිනකොට ඉස්සරහාම ඉන්න අත්තම කෙනෙක් නැගිටලා අනේ හාමුදුරනේ කියනකොට කියන්න ඕන ටික කියන්නේ නැතුව මොනවද ඔය කතා කරලා නැගිටලා යන්න හදන්නේ කියලා. මොකද ඒ අම්මා ආරිවන් සූත්‍ර දර්ශන අහලා තියෙනවා. දන්නවා කුළු ගැන්වෙන්නේ භාවනාරාමතාවයෙන් කියලා. නමුත් අර ස්වාමීන් වහන්සේ කියන්නේ නැතුව නැගිටින්න හදලා තියෙන පස්සේ ආයෙත් ඒ ස්වාමීන් වහන්සේ ආසනේ වාඩි වෙලා අර සම්පූර්ණ භාවනාරාම තාරි වංශයෙන් කුළු ගන්නවලා තියෙනවා ඒ තරම්ම පැරණි අපේ බෞද්ධයා මේ සූත්‍රය හොඳට ඇතුළ පිට දැනගෙන තිබිලා තියෙනවා ඒ විතරක් නෙවෙයි අර ඇඳුම පිළිබඳව කෑම පිළිබඳව සීනාසනය පිළිබඳව මේ ආජීවය සකස් කරගෙන එන්නේ වෙන දෙයක් සඳහා නෙවෙයි මේ භාවනාවට ඉඩ ප්‍රස්තාව ලබා ගන්නයි. භාවනාවට වේලාව ලබා ගන්නයි. භාවනාවට මානසිකත්වය ලබා ගන්නයි. ඒ නිසා මේක තමයි අර ඔක්කොගෙම කුළු ගැන්වෙන තැන. ඒ නිසා භාවනාරාමතාරී වංශයේදී පුණජපරම්භික්ක වේබික්කෝ භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ භාවනාරාමතාය භාවනාරතියා පහනාරාමතාවේ පහවනා පහනාරතියා නේවත්තුක්කං සේති නොපරම් වම්බෙහිති. يعني මේ අර මුලින් කියන ලද ආර්යවංශ තුنين තමන්ගේ යවතුන් පැතුම් සකස් කරගත්තා වූ මේ කෙනා ඊගාවට භාවනාරාමතා ආර්යවංශය වඩනවා. භාවනාරාමතා කියන්නේ භාවනාවට කැමැත්ත. පහනාරාමතාවේ කියලා කියන්නේ අතහැරීමේ කැමැත්ත. භාවනාරාමෝ hoti භාවනාරතෝ පහනාරාමෝ hoti පහනරතෝ කියන්නේ භාවනා කිරීම සඳහා හරියට මේ කාමභෝගයට එළඹි බැලඹි වාසය කරන වගේ පුළුවන් තරම් ඒකට කැමැත්තක් ඇල්මක් සහිතව වාසය කරනවා. ඒකම ප්‍රාස වශයෙන් විනත් වශයෙන්ක් වශයෙන් අතහැරීම තමන් ඇඳුම් පිළිබඳව තියෙන දැඩි විස්තර අයින් කරලා සරල ඇඳුමකට ඇඳුමක නාමයෙන් ඒ විසිකුත්තර දේවල් අයින් කරනා වගේ කෑම සම්බන්ධව බඩගෝස්තරේ මිසක්කා වෙන ආලවට්ටම් අතහරිනවා වගේ සීනාසනියකුත් මේ ධනිස් දෙක තෙමෙන්නේ නැති ප්‍රමාණයක් ඇති අනිත්‍යව අතහරිනවා වගේ මේ අතහැරීම විනෝදාංශයක් කරගන්න. අතහැරීම ජීවන දර්ශනයක් කරගත්තට පස්සේ ඒකට කියන්නේ ඊතර ඊතර භාවනා රාමතා ආර්ය වංශය කියලා. භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ. ඒ විදිහට තමන්ගේ ජීවන රටාව ආධ්‍යාත්මය සකස් කරන පැත්තට ජීඳා භාෂාවෙන් කියන භාවනා කරන පැත්තට ගියාට පස්සේ ඒ භාවනාව සම්බන්ධව කටයුතු කරන කෙනාගේ භාවනාව දියුණු පවුණු වෙන්න නම් නේව අත්තුක්කං සේති නෝපරං වම්බේති භාවනා මම භාවනා කරන්නේ කණිකටිය භාවනා කරන්නේ නෙවෙයි කියලා තමන් උසස් කළ සලකන්නත් නරකයි අනුන් පහත් කළ සලකන්නත් නරකයි ඉතින් මේක ඇත්තටම මේ භාවනා කරන උඟ දෙනෙක් පටලවා ගන්න තැන බුද්ධ ආධිඋත්තමයන් වහන්සේලා පවා දාන සීල භාවනා ක්‍රමයෙන් බනෝලත් භාවනා උත්කෘෂ්ටයි කියලා කියනවා සීල සමාධි ප්‍රඥා ක්‍රමයටත් උත්කෘෂ්ටයි කියලා කියනවා ඉතින් ඒකට යන්නත් අමාරුයි ලෝකයේ ගඟ දිගේ ඉහළට පින්නන්නාසේ ඉතින් යන හැම කෙනෙකුටම ඒ භාවනා මම භාවනා කරන්නේ කියලා අර එන මාන්නය නැත්නම් තමන් උසස් කළ සලකන ගතිය ඒ උපංගෙයම ලද රෝගයක් වාගේ තමයි. ඉතින් ඒක අවබෝධයකින් තොරව ඒ ගමනේ යන්න පටන් අරගත්තොත් මුල් දවස් දෙක තුනේවත් මම මතක් කරා වගේ නිතරම භාවනා කරන්න යන කට්ටිය කියනවා මේ සාමාන්‍ය ජීවිතය ගත කරන කාට වැඩිය භාවනා කරන කාලේ කරදර වැඩි කියලා. භාවනා කරන වෙලාවේ මාර බලවේග වැඩි කියලා. මම හිතන්නේ මේ මාර බලවේග වැඩි වෙන්න හේතුව ඒ තමන් කරන භාවනාව අනුන්ට ඉඟි කරවන්න හදන. අනුන්ට කියා පාන්න හදන ගියාම විශේෂයෙන් භාවනා නොකරන අය අතර අනිවාර්යයෙන් මේක නිකන් කටුකොහලක් පාටපත් වෙනවා. ඒ නිසා නේවත් දුක්ඛං සේච් තමන් කවදාකවත් ඒක නිසා තමන් උසස් කළ සලකන්නේ නෝ පරම් අම්බෙහිති භාවනා නොකරන අයට බනින්න යන්නෙත් නැහැ මේ දෙක දන්නවනම් මේ මේ කාරණා දෙක දන්නවනම් Tamanට අර ගත කරන සාමාන්‍ය ජීවිතය ගත කරනා වගේම ඉන්න ගමන් ලදලද අවස්ථාවේ සියලු දේයින් අර පරිමස්මෙන් කාලය ඉතු කරගෙන ධනෙ ඉතු කරගෙන ශ්‍රමය ඉතු කරගෙන භාවනා කර්මාන්තා කර්මාන්තේ භාවනා බාධාවකින් තොරව කරන්න පුළුවන්. ඉතින් ඒක <clears throat> කියන්නේ භාවනා කරන මේ අනුග්‍රහිතය අනුග්‍රහය නැත්නම් භාවනා කරන මේ සංග්‍රහව පොත්වල නැහැ. ඒක Taman දැනගන්න ඕනේ. මේ අනුන්ට ඉඟි කරන්නේ නැතුව මේ කටයුත්ත කරගෙන යන්න. ඉතින් ඒක අර ඇඳුමින් කෑමෙන් සීනාසනයෙන් ඉන්න ගෙයින් ගත්ත පාඩම තමයි උත්කෘෂ්ඨ විදියට මෙතෙන්දි පාවිච්චි කරන්න වෙන්නේ. භාවනා කරත් භාවනා පිළිබඳව පන්ති ભેද ඇති කරන්න යන්නේ මේකෙම රෝගයක් තමයි, ඒ කියන්නේ භාවනා කරනනම් කරන්න නොකරන අය අතර භාවනා කරන්නන් උසස් කියලා කියන්න හදනවා. භාවනා කරන්නන් අතරත් මේ මම මාර්ගඵල ලැබුවා මම ධ්‍යාන ලැබුවා මම අභිඥා ලැබුවා මම අසවල් අසවල් මේ මාර්ග මේ විදර්ශනා ඥාන ලැබුවා ආදි වශයෙන් මේ මෑත කාලේ ඉඳලා අවුරුදු 10ක 15ක ඉඳලා පඳුරට ගැහුවත් රාතන් වහන්සේලා හතර පහ දෙනෙක් විශ්ින සයිස් එකක් තියෙනවා. හැම තැනම රහත් වෙලා. ඒ මොකද මේකේ කියා කියා ගන්න ඕනකම තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධවමත් Taman එහෙම භාවනා කරලා සීලෙන් தත්වයකටපත් උනාද සමාජයෙන් தත්වය සමාජයෙන් தත්වයකටපත් උනාද ප්‍රඥාවෙන් තම தත්වයකටපත් උනාද කියලා ඒ Taman ඉන්න තාන පිළිබඳව Tamanටව හෝ අනුන්ට ඉඟි කරන ගතිය වැඩි වීමේ හොඳ පැත්තකුත් තියෙනවා. ඉස්සට වැඩි පිරිසක් භාවනා කරනවා. නමුත් හැම කෙනාම භාවනා කරන්නේ ඒක ඔටුන්නක් කරගන්න. ඒක Tamanට මේ ආභරණයක් කරගන්න හදනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් භාවනා කරලා Taman ලැබිච්ච ඒ ඵල ප්‍රයෝජන පිළිබඳව ਸਰවචනසේ භික්ෂුන් වහන්සේලාට නීති පනවලා තියෙනවා. ඒ කියන්නේ පරාජිකාව නීතියක් පනවලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ නොලද භාවනා ප්‍රතිඵලයක් Taman ළඟ ඇතැයි හුවා දක්කලා ඒකෙන් රට්ටු රවට්ටලා හොඳ සිවුරු ලබන්නත් හොඳ පින්නපාත ලබන්නත් හොඳ සීනාසන ලබන්නත් උත්සාහ කළොත් බුදුරජාණන් සඳහන් කළ තිනවා ලෝකේ තියෙන ඔක්කොම හොරකම් අතර මහා හොරා බවට පත් වෙනවා කියලා. Taman ළඟ නැති ಗುಣ හොවා දක්වලා මේ අහිංසක මිනිස්සු දහඩිය මාංශයෙන් හම්බ කරන දේවල් රවටගෙන පාවිච්චි කරනකොට බුදුරජාණන්ස කියනවා හරක් කපන කැත්තෙන් බඩ කැපුවට පාඩුවක් නැහැ කියලා එහෙම කෙනෙක්. මේ කරන ප්‍රෝඩාවේ ප්‍රමාණය ඒ නිසා ඒ Taman කෙරෙහි නැති ගුණ හුවා දක්වන එක නම් භයානකයි. ඒක Tamanගේ මහානකම නැති වෙන තරම්. ඇති ගුණයක්වත් Taman ළඟ ඇති ගුණයක්වත් අනික් කෙනෙකුට පෙන්වන්න නැතුව යන ගමනක් තමයි මේකේ පෙන්ලා තියෙන්නේ. ඒ නිසා මුළු ඇත්‍රැලෙම එකෙකුට දෙන්නෙකුට දල තිබුණට ඔක්කොමලා ඇත්‍රැලට සලකන්නේ. ඒ වගේ පිරිසක යම් කිසි කෙනෙක් තම තමන් වශයෙන් සීල සමාධි ප්‍රඥා පූර්ණ කරගත්තට ඒකේන භාවනා රාමතා ආර්ය වංශය දන්නවනේ යා කවදාකවත් කැපිපෙන්න උත්සාහ කරන්නේ එයා අර පිරිස අතර තවත් කෙනෙක් පාට වෙන්න උත්සාහ කරනවා කරනකොට පිරිස ඔක්කොටම සලකන්නේ සමානව නමුත් එක්කෙනෙක් විතරක් මට විතරයි දල තියෙන්නේ මට විතරයි අං තියෙන්නේ කියන වගේ දඟලන්න පටන් අරගත්තොත් හරි මහා අජූවත් තත්වයකටපත් වෙනවා. ඉතින් මේ නිසා බහුගිය කාලේ මේ තියෙන ඔය එක එක කලකොල ගෝසාවල් වලින් පේ හේතුව භවනා කරන පිරිස වැඩි. නමුත් ඒ ඇත්තෝ මේ භවනා රාමතා ආර්ය වංශ පිළිබඳ නදනවත් කම නිසා මේ කියා පෑමට යෑමෙන් හරියට ප්‍රශ්න මතු කරගන්නවා. ඉතින් මේ ප්‍රශ්න මතු වුණාට පස්සේ ටික කාලෙකින් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට තමයි නොහිතූ පරිදි ආයසරයක් අර කෙලෙස් මතුවෙන්න පටන් ගත්තාම හරි මේ ඉච්ඡාබංගත්වයකට තමන්ගේ මනස කඩා වැටෙන තත්වයකටපත් වෙනවා. සර්වජන් වහන්සේ පවා දේශනා කළා තියෙනවා යම් කිසි කෙනෙකුගේ සීලය පිළිබඳව හෝ ප්‍රකාශයක් කරන්න බොහෝ කලක් ඇසුරු කළ යුතුයි කියලා. ඒ පුද්ගලයා බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් තමයි මොකද ඒ පුද්ගලයාවත් දන්නේ නැති ඒ පුද්ගලයා ඇතුළ වංචනික ධර්ම වර්ගයක් තියෙනවා. ඒ පුද්ගලයාවත් දන්නේ නැති ඒ පුද්ගලයා තුළ ෂටගති වගේක් තියෙනවා. ඒ පුද්ගලයාවත් දන්නේ නැති යාළඟ මායාවී ගති වගේක් තියෙනවා. ඒ නිසා Taman Taman ගැන විවේචනාත්මකව බැලුවොත් උගා කල්පේන තියෙනවා මම ඇතින් එහෙම සිල්පද කරන ගතියක් නැහැ. ඒ වගේම සමාධියත් කැඩෙන්නේ බොහොම හොඳට තියෙනවා වගේ. ළඟේ කෙලෙසුත් Taman තුල නැහැ වගේ. ඉතින් ළඟදිත් ආහමුදු කෙනෙක් ඇවිල්ලි වල හදිසියෙන් මට කතා කරලා කිව්වා මේ මගේ වැඩ ටික ඔක්කොම හරි මං ආවේ මේ අභිඥා පිළිබඳ පොඩ්ඩක් පාඩමක් අරගෙන යන්නේ. අරියත් ඵල සමාපත්තිය තමයි ඉන්නේ. අභිඥා පිළිබඳ මං කෝනේ මේ සබ්ජෙක්ට් එක කරලා නැහැ මම දන්නේ නැහැ. ඒ සාමාන්‍ය ඵල සූත්‍රය කියවන්නේ ඉතින් ඒක තමයි තියෙන්නේ. මේ ඒක බලාගෙන කරන්න ඉතින් මං දන්නේ නැති සබ්ජෙක්ට් එකක් කියලා. ඊට පස්සේ මම රහත් ඵලයේ සුවර්ද කියලා ඒක නම් හරි කිව්වා. මං කොහොමද මොකද උනේ කියලා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්න කරන ප්‍රශ්න කරන යනකොට ඒ කරන කතාවෙන් ඒ ඊ타ත්ම ගෞරවයෙන් ඊ타ත්ම ඉන්ද්‍රයන් සංවර ගෞරව සම්ප්‍රදාය ඔක්කොම ඉරියව් තියෙනවා. ඉතින් මම භාවනා කරනකොට මම හිතේ කවදාකවත් කෙලෙසයක් එන්නේ නැහැ. ඉතින් මං කිව්වා මයිලඟ කෙලෙස් නැහැ කෙලෙස් නැහැ කෙලෙස් නැහැ කියලා හිත තත්වගත කරගත්තොත් නෑ තමයි. නමුත් ඒක තක්කුමුක්කකදී ওই තත්වගත කිරිලා හරියන්නේ ආයෙත් එන්න පටන් කරගත්තම තක්කුමුක්කයි අරකයි දෙකයි. තියෙන දක්ව කොහොමද අර කෙලෙසුත් වෙන්න පටන් ගත්තාම දෙකක්. ඒක නිසා ඒ බුදුන් පඬිසෝංශ කියනවා අපි හදිස්සියකදී පළප්‍රෝජනයක් ගන්න මණිකක් සල්ලි දීලා තියාගෙන ඉනවා. අත්තරම් බඩුවා සල්ලි දීලා තියාගෙන ඉනවා. ඉතින් හදිච්චක් වෙච්චාම අපි ඒ කල ආමලියකදී කරදරයකදී අර මණික හරි රත්තරම් බඩුව හරි දීලා උකසට තියලා සල්ලි ගන්න ගියාට පස්සේ ඒ මනුස්සයා උරගාලා කිව්වත් එහෙම මණිකක් නෙවෙයි මේක විදුරු කැලක් කියලා. අම්මෝ අච්චර ගාණක් දීලා මම මෙච්චර කල් තියන හැටි මේ වීදුරු කෑල්ලද කියලා එකයි අර වෙච්ච අමලියයි දෙකයි. එහෙම නැත්නම් රත්තරන් කියලා හිතාන හිටි රෝල් ගෝල් නම් උරගාලා බලනකොට අමලියකදී තේරුනොත් එහෙම ආන් මේ වගේ ගතිය නිසා අත්ත්ුක්කංශන පරවම්බන විතරක් නෙවෙයි තමන් සීලේ සමාධියෙන් ප්‍රඥාවෙන් යම් යම් දියුණු තියෙනවා ඒක වැරද්දක් නෑ ඒක බොහොම හොඳයි හැම වෙලාවෙම අව탁සීරු කරන්න කියනවා මේ බාධා නැති තැනදී මේක වුණාට කලබලයකදී අමලයකදී මේක මට පිටට හිටින්නේ නැහැ. ඒ නිසා මේක නැවත නැවතත් භාවනා කරමින් මේක දැඩි කර ගන්න ඕනෑ කියන හැඟීම මිස දැන් ඒ පන්තිය ඉවරයි මං ඊගා පන්තියට යන්න ඕන කියන අදහසකට ගියොත් මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ දක්වන මේ ගතිය නිසා අපි බාල්ජයක් යකඩෙන් හදලා වැඩ ගන්න එක හොඳයි. නමුත් ඊට වැඩිය හොඳයි ඔය ගැලොනයිස් කරලා තියාගන්න. දෙසරයක් විතර ගැලනොලයිස් කරලා තියාගෙන වැඩ ගන්න ගත්තොත් ඒකේ පාවිච්චි වැඩි. ඒ වගේ මේ භාවනාව මොකක් හරි ශීලයක වේවා සමාධියක වේවා ප්‍රඥාවක් වේවා තමයි තේරෙනවා නම් විශේෂයක් ඒක දහස්වර සිද්ධි කිරීමෙන් ඒක දහස්වර වශී කර ගැනීමෙන් <coughs> ගැලනොලයිස් කරනවා. ඒක දැඩි කරන්න ඕනේ. ඒ දැඩි කිරීමෙන් තමයි අපිට නැත්නම් තමන්ම තමන්ගේ ලැබිච්ච දේ විවේචනය කිරීමෙන් ඒක අඩුපාඩු බැලිල්ලෙන් තමයි මේක ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නේ මේක තමයි ඔය අතර පැවිදි වෙලා කරන්නේ එහෙම නැත්නම් පූර්ණ කාලීන යෝගාවචර කමට යන්නෙත් කෙනෙක් යම් ප්‍රමාණයකට පරමාර්ථ වශයෙන් බැලුවොත් Tamanට මේක කළ යුතුයි කරනවා මට ප්‍රතිඵල ලැබෙනවා කිව්වට පස්සේ තමයි පූර්ණ කාණයකට බහින්නේ පූර්ණ කාණය බැලුවට පස්සේ කරන්නේ අර ලැබිච්ච එකම නැවත නැවත නැවතත් උරගාමින් බලන එක. එහෙම නැත්නම් සිද්ධි කර කර බලන එක. වශී කර කර බලන එක. ඒ හැම වෙලාවකදීම Taman ළඟ තියෙන ගුණය අව탁සේරු කිරීම තමයි කරන්නේ. අව탁සේරු කරුවට පස්සේ තමයි ඒ දුෂ්කර තත්ත්වයට තේරුම් මේක මට ලබන්න පුළුවන්ද කියලා ලැබීමටත් මේ අත්ුක්කංශන පරවම්බන දෙකෙන් ගැළවිච්ච తত্ত্বය නැත්නම් එයින් වෙන් කරගෙන ආර්යවංශ ප්‍රතිපදාව තේරුම් ගන්න తত্ত্বය ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා පැරණි ආචාර්යවරු තමන් නිතරම ලබලා තියෙන යම් ගුණයක් තියෙනවා නම් එහිම නැවත ගත කරමින් ඒකම උරග බලමින් ඉඳලා තමයි මේ ස්ථිර ස්ථිරතාවයක් ඇති කරන තියෙන්නේ. එහෙම නැතුව මොනම උපකරණකින්වත් මොනම විදියකින්වත් තව කෙනෙක් ඉන්න තැනක් ඒ කෙනාට දැනගන්නත් අමාරුයි. Tamanට දැනගන්නත් අමාරුයි. හැබැයි දැක ගන්න තියෙන යම් යම් උපමාන මේ ਸਰුවත්නාංශයේ දේශනා කරලා තියෙනවා. ඒක හැබැයි උරගාලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉතින් ඒක හදිස්සි වෙලා මේ කලබල වෙන්නෙම ඔන්නේ භාවනාරාමතාරිය වංශය දන්නේ නැතුව අර අත්ුක්කංශන පරවම්බන දෙකට හිත වැටුනොත් තමයි. ඒ නිසා පුළුවන් තරම් අර චීවර සේනාසන පිණ්ඩපාතෝ ලිංගේ ගති ඇති කරගෙන භාවනාවේදී අදි탁ෂර වලට යන්නේ නැතුව පුළුවන් තරම් මේ අත්ුක්කංශන පරවම්බන අයින් කරන්න ඕනේ. ඒ වගේම සෝහිතත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ಗುಣ වඩන්නත් ඕන. පුළුවන් තරම් තමයි ශක්ති ප්‍රමාණය ಗುಣ වඩන්න ඕනේ. නමුත් ඒ ಗುಣ වසාගෙන ජීවත් වීමේ දක්ෂකමක් ඇති වෙන්න ඕනේ. ඒ සඳහා ඒකේ සඳහන් කළ හරියට තියෙනවා මේවා සම්බන්ධව මේ අටුවා කතා එහෙම නැත්නම් කියනවා නම් ඒ කාලේ සිංහල ඉතිහාසයේ වෙච්ච සිද්ධි සහෝදරයෝ දෙන්නෙක් අයියා මල්ලි දෙන්න දෙන්න පැවිදි වෙලා අයියා අරගෙන තියෙනවා මම රැයට කවදාකවත් නිදාගන්නේ නැහැ කියලා නේසජ්ජිකාංගේ නේසජ්ජිකා කියන්නේ කඳ හරහා දාන්නේ ඉඳගෙනමයි ඉන්නේ එන් දෙන්නම භාවනා කරනවා දෙන්න වස්කාලේ වෙන වෙලාවක එලිමහනේ රාත්‍රිය ගත කරන වෙලාවක මේ මල්ලි හාමුදුරුව ළඟ ඇඳේ බුදිනකොට එයා දැක්කලු රෑ මේ අකුණක් ගහනකොට මෙයා ඉඳගෙන ඉන්නවා ආසනේ. ඊට පස්සේ වැඳලා ඇහුවලු මේ සජිකංගේ සමාදන් වෙලාද ඉන්නේ කියලා. තමන් මේ රැට නොනිදන අදිෂ්ඨාන ඉන්නේ කියලා. ඒ වෙලාව වෙනකොට අවුරුදු 18ක් එනේ සජ්ජිකාංගේ සමාදන් වෙලා කඩන්න නැතුව ඉඳලා තිනවා මල්ලි දැනගත්ත ගමන්ම බුදියානිකලු නෑ කියලා. ඒ ගම බුදියානේ ශිල්පදේ කඩලා තිනවා. ශිල්පදේ කියන්නේ ඒක තුතාංගයක් කලිකල නෑ කියලා. ඒ කියන්නේ ඒ Taman ඒ කුසේ උපන් මල්ලි උනත් පැවිදි වෙලා හිටියත් එයාටවත් ඒ Taman අරගෙන ආපු ಗುಣ පෙන්වන්නේ නැතිකමෙන් පුදුම විදිහට නිහතමානී ගතියකුත් ඒ වගේම ඒකෙන් ලැබෙන තියෙන මේ අමතර ලාභ පිළිබඳව අපේක්ෂාවක් නැතිකමත් ඒ ගති නිසා තමයි මේක මේ ඔය අවුරුදු 2600ක් මේ අනිකුත් කොච්චර දෝ කාම ලෝකේ නොවැටි පැවතිලා තියෙනවා. ඒ නිසා නිතරම ඒ දක්ෂතාවය තමන්ගේ ಗುಣ වසාගෙන සිටීමේ දක්ෂතාවය මේ ලෝකේ කිසිම ශාස්ත්‍රාලයක උගන්වන්නේ නැහැ. මේ ලෝකේ කිසිම ලෝකායත විශේෂක කිසිම තැනක නැහැ තියෙන්නේ දන්න ටික මවාපානේ. නන්ට මේච්චර පුළුවන් අච්චර පුළුවන් කියලා කියාපාන එක තමයි තියෙන නිසා ආර්ය වංශ ප්‍රතිපදාවට යනකොට ඒ ඕනම කෙනෙකුට වැඩිය හැම දක්ෂකමක්ම තියෙනවා කොච්චරද කියනවනම් ඒ පුද්ගලයා මේ සමාජ සිද්ධි දිහා බලන්නේ කොච්චර විනිවිද දකින්න තිබුණත් ඒක දිහා බලන්නේ අන්ධෙක් ඇස්සත්තේ අන්ධෙක් වාගේ කටයුතු ඒ වගේම ඇහෙනවා මේ දේවල් හොඳටම සුත්තමේ ඥානයේ වශයෙන් හොඳටම තේරෙනවා මොනවාරි වෙච්චාම බීරෙක් වගේ ඉන්නවා. මොන දෙකටවත් ඒ බෞසුද්ධ භාවයක් පෙන්වන්න යන්නේ. ඒ වගේම මේ මනුස්සයර කියන්න ඕනේ මේක මේ මනුස්සයර කියන්න ඕනේ මේක මෙව අතර හොඳ දැනුමක් තිබුණාට ගොළුෙක් වගේ ඒ වෙලාවට දිව කොට වෙච්ච කෙනෙක් වගේ ගොළුෙක් වගේ ඉන්නවා. ඒ වගේම යම් කිසි වෙලාවක ඥානෙ පාවිච්චි කරන්න ඕනලාට මෝඩෙක් වගේ මොනම විදිහකට පෙන්නයි ඉතින් මට මේක කරන්න දන්නේ මට තේරෙන්නේ නැහැ කියනවා වගේ. බැරිම නම් මලමිණියක් වගේ වෙලා බේරෙන්නේ කියලා කියනවා. නිකන් මැරිච්ච මලකුණක් වගේ බේරෙන්නේ කියලා කියනවා. ඉතින් මේ මේ කැපිපේන පැනලා දෙනවයි කියන එක තියෙන මේ ලෝකේ මේ මිනිස්සුයෙකුට එහෙම ಗುಣවසාගෙන ඉන්න මිනිස්සුයෙකුට කිසිම අභියෝගයක් ලෝකේ නැහැ. මේ ගුණය පෙන්නඳ හදන ගතියට තමයි ඔය ආභියෝගයි ඊර්ෂ්‍යාකාරයෝයි ඔක්කොම හම්බ වෙන්නේ. ඒ නිසා මොන්න තරම් බරපතල වැඩක් කරත් මොන තරම් දෙයක් කරත් මේ ආර්ය වංශ ප්‍රතිපදාව හැටියට තමයි ගුණ වසාගෙන ජීවත් වෙන මනුස්සයාට කදාකවත් සතුරෙක්ගෙන් හෝ මිතුරෙක්ගෙන් හෝ ගැටුමක් එන්නේ නැහැ. ගැටුම එන්නත් ඉස්සෙල්ලා පැත්තකටලා නිකන් ඉන්නවා ඕන කෙනෙක් ඉස්සරහට පැනලා ගිහිල්ලා අරගෙන කණ එකයි තියෙන්නේ. Taman දන්නවා මේකේ මේ මාත්‍රකාවේ බරසහරකමක් දන්නවා. බුදුහාමුදුරුවෝ පෙන්නලක් තියෙනවා. ඒ නිසා ආරිවංශ ප්‍රතිපදාවේ හැටියට උඹ ඒක දැනගෙන හිටියා නේද? ඒක උඹ කිව්වේ නෑ නේද කියලා මොනම ක්‍රමයකවත් ලෝකේ නීතියෙන් ඒ වංශයට නීතියෙන් දඬුවම් කරන්නත් බෑ. ඒව නීති ඇත්තෙත් නෑ ලෝකේ. ඕන කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා තමන්ගේ දැනුම තමන්ගේ අධිකාරිය යටතේ තියාගන්න. මේ තරම් කැපිපෙනට දඟන ලෝකේ ඒක පුදුම විනෝදාංශයක්. පුදුමාකාර විනෝදාංශයක්. ඒක මම දැකලා තියෙන මේ පුංචි දරුවන්ගේ හරියට තියෙනවා. තමයි ළඟ කොච්චර දුර හැකියාවල් තියෙනවා කරබන ගත කරනවා විශේෂයෙන්ම මේ මෑතකුරු යුගයේ පහළ වෙන්න පටන් ගත්ත පුංචි දරුවෝ ගාව විශේෂයෙන්ම ඔය තොරතුරු තාක්ෂණය පිළිබඳ කම්පියුටර් සයන්ස් පිළිබඳව පුදුමාකාර දැනුමක් තියෙනවා මේ පුංචි ඉඟි දෙක තුනකින් මේ වයසක කටට වැඩි බොහොම ඉක්මනට අල්ලගෙන යනවා ඒ වගේම භාවනාදී විපස්සනාව කියලා දුන්නොත් ඔය අත්තම්මලාට 100ට වැඩිය බොහොම ඉක්මනට අල්ලනවා හිතා ගන්න බෑ මේ හැබැයි හරි අමාරුයි sannivedana කරන්න. මොකද මේගොල්ලෝ කියාම් කියන්න දන්නේ නැහැ කියන්න ඕනකමකුත් නැහැ. බොහෝම සුවදව කතා කරලා බැලුවොත් අල්ලගෙන ඉන්නවා. යාර මම මෙල්බන් ගිය වෙලාවේදී ඒ අත්තම්මා පුතාගේ පුතාගේ දරුවා අනගහන ගිල්ල කිව්වලු අත්තම පන්සල් යනවා ඔයත් ඕනනම් එන්න පුළුවන් හැබැයි ඒ බණ ඔයාලට තේරෙන්නේ නැහැ ඒ නිසා ඔයා ඒ වෙලාවට කාර්යකට වෙලා ඉන්නෝනේ මං කාර්යකේ සෙල්ලම් බඩු ටිකක් තියෙනවා කැමති නම් යන් නැත්නම් ඔයා ගෙදර ඉන්න කිව්වා නෑ මං අත්තම්මත් එක්ක එනවා කිව්වා. ඉතින් ගිහිල්ලා කාර්යකේ සෙල්ලම් බඩු දීලා ඉතින් කට්ටිය බණ පටන් ගන්නකොට කිව්වලු බණ පටන් ගන්නකොට ඔයා යන්න. ගිහිල්ලා කාර්යකේ ඉන්නේ කියලා. ඒ බණ පටන් අරගත්තා මගට යනකොට අත්තමට මතක නැතුණා පිටත් කරන්න. අර ළමයා අත්තමට තට්ටු කළා කියනලු අත්තම යන්න වෙන එකක් නෑ මට බණ තේරෙනවා කිව්වා. ඒ අත්තම්ම කියනවා මම ස්වාමීන් වහන්සේගේ බණ අහන්න පටන් ගන්න දැන් අවුරුදු 3-4ක් මාත් තේරුම් ගන්න අමාරු වෙලු. අරක ඇහුණට පස්සේ මට පුදුම හිතුණලු. ඊට පස්සේ ඒ ඒ දරුවා ගැම්මයි තාත්තා දෙන භාවනා කරන්න ආවා. ඊට පස්සේ මම ආවා පොඩි උන්ත් භාවනා කරනවාද කියලා. කරනවද නැත්නම් දන්නේ නැහැ කිව්වා හැමදාම අපි 7 ඉඳලා 7:45 වෙනකන් ටෙලිවිෂන් එක ඔෆ් කරලා ඉස්සරහ ගෙදර ඉස්සරහ වැරන්ඩාවේ අපි හතර දෙනා භාවනා කරන පොඩි උන් දෙන්නත් භාවනා කරනවා. ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැතුව ඉඳගෙන ඉන්නවලු. ඒසරි මං ඇහුවා ඒ නොන මහත්තයාගෙන් ඔබ නිකමටවත් ඇහුවේ නැද්ද උන් ඉඳගෙන ඇත් වහන මොකද කරන්නේ කියලා. කියන්නේ නැහැ මොන જાතියෙන් කිව්වත් කියන්නේ නැතිලු. මොනවද ඔයා කරන්නේ කියලා. ඔළුව හොල්ලා නිකන් ඉන්නවා. එයා ලොකු දමෙන් ඇහවලු ඔයා මේ ඇස් දෙක වහන මොකද කරන්නේ කියලා. ඉක්වලු මට අත්තම්මා කිව්වා හුලන් දිහා බලන්නයි කියලා. හුස්ම දිහා බලන්න කිව්වයි. ඊට පස්සේ අම්මා ඇහවලු ඉතින් ඔයාට බලනකොට මොනවද පේන්නේ? ඉතින් පේන්නේ මොනවද? හුස්ම දිහා බලන් ඉන්නවා කිව්වා. එහෙම නෙවෙයි. ඉතින් ඒක බලන්න. ඔය හිතලා බලනකොටයි නැති කොටයි මොකද්ද වෙනස කියලා. ඒක මට කියන්න දන්නේ නැහැ කිව්වා. නැහැ කිව්වා. මට තේරෙන විදිහට කියන්න කිව්වා. ඊටසේ ගල්ලු තාත්තා ජීප් එක ගෑරේජ් එකට දානවා ආපස්සට ගන්න. ඉස්සරහට දානවා ආපස්සට ගන්න. ඉස්සරහට දානවා පස්සට ඔච්චරයි මට තේරෙන්නේ කිව්වා. හරියට ඒ ළමයට ඒ ක්‍රමයට කියලා දුනොත් ඔය නාගේ හත් අවුරුද්දක් භාවනා කරනට වැඩිය ටක් ගාලා කියන. පුදුම පුදුම අවශෝෂණ ශක්තියක් තියෙනවා. මේ වයසට යෑමත් එක්ක තමයි මේ අඬහැරේ. මේ කියාපෑම එන්නේ හරිම අජුවයි. මොන්න ශිල්පේ දැනගත්තත් ඒ මනස ඒක කියාපාන්න පටන් අරගත්තට පස්සේ ඒක මල වාතයක් අල්ලවගෙද මිනිහටත් ඉන්න බෑ. භාවනාවත් ඒ වගේ හරියට පවුල් කැඩෙනවා. මේ ගෑණි භාවනා කරනවා මිනිහට ගෙදර ඉන්න දෙන්නේ නැහැ. මිනිහා භාවනා කරනවා ගෑණිට ගෙදර ඉන්න දෙන්නේ නැහැ. අපේ මිනිහට කිසිම දෙයක් තේරුමක් නැහැ. මට විතර ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා කෙනහිලි. ඒක ලියවලා අනික ඝන දික්කසාද නඩු. ඒ මොකද අර මේ තමන්ගේ ගුණය වසාගෙන ජීවත් වීමේ ක්‍රමයක් සර්වඥාන්සේ දේශනා කියලා තියෙන බව දන්නේ මට මෙච්චර අභිධර්මයේ තියෙනවා මට සුත්තර මෙච්චර කටපාඩම් කියලා ඒකම කරදරයක් කරගන්න. ඒ නිසා කඩුව කිල්ල වගේ හරි අපහසුකටපත් වෙලා තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න අපි අඩු ගන්න මේ සතිපට්ඨානේ වඩන්නේ. සතියනේ වඩන්නේ. ඉතින් මේ සතිය වඩන්න අපි දැන් කොච්චරක් සිල් සමාදන් වෙලා ඉනවද කොච්චරක් නෑදෑයින් අයින් වෙලා කොච්චරක් ධනෙ යකන මේ පැත්තකට දාලා මේ කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ජීවත් වෙන්න අපි කොච්චරක් අපකැප වෙනවද කියලා බලන්න. නොදන්න සතිය මේ වඩන්න. ඉතින් ඒක වඩාගෙන වඩාගෙන යනකොට යම් දවසක තේරුම් ගන්න වෙනවා මම හිතනවා ඒක හිතමනාපෙන එකක් වෙන්නත් ඉතින් කියලා වෙයි කියලා මේ සතිය පිහිටන්නේ දුක පිණිසයි මේ සති චෛතසිකේ අපි වඩන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට. නමුත් සති චෛතසිකේ අහුවෙන දුක්ඛ සත්‍යයට කියලා අපිට තේරුම් ගන්න වෙන්නේ හරිම හරි අකරතැබ්බකින්. ඒ කොහොමද වෙන්නේ? මේ යමක් දුකට බාටපත් වෙන්නේ ඒක වෙනස් වෙන සුළු නම් තමයි. යමක් විපරිණාමයට බාටපත් වෙනවා නේද දුකයි. නමුත් කවදා හරි යෝගාවචරයා 100%ක් අදිෂ්ඨාන කරලා මම මේ පැය නැත්නම් මම මේ වරුව නැත්නම් මේ දවස මම සතියෙන් ඉන්නවා කියලා පූර්ණ අදිෂ්ඨාන ශක්තියත්ව සීල වැඩ බහා තබලා හෝ ඒ සතිය නඩත්තු කරන යනකොට යම් දවසක යා තීරුම් අරගත්තොත් ඔය මොන දහංගටේ දැම්මත් වරින් වර සතිය කැඩෙනවා. වරින් වර සතිය පාලනයෙන් තොර වෙනවා. වරින් වර සතිය වෙනුවට හිත ලීන බවටපත් වෙනවා කියලා ඒ මිනිස්සයා මේක ධර්මතාවයක් කියලා තේරුම් ගන්න කොච්චර අමාරු වෙනවද කියනවනම් හිත කැඩෙන හැම වෙලාවෙම කනගාටු ඒක මට වැරදිල්ලක් මගේ දෝෂයක් මගේ පාපයක් අයියෝ මං කවදද යෝගාවචරයක් වෙන්නේ කියලා. මොකද කවදාකවත් හිතන්නේ මේ සතිය අනිත්‍ය ධර්මයක් කියලා. මේ සතිය දුක පිණිස වෙනස ධර්මයක් කියලා. ඉතින් කොච්චර දෝ භාවනා කරාට සතිය කන්න හැම වෙලාවෙම පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒ ඒ මානසිකත්වයේ තියෙන කෙනාට කවදාකවත් සතිය ඉන්ද්‍රිය මට්ටමින් එහාට යන්නේ නැහැ. සති ඉන්ද්‍රිය සති බලයක් බවට <clears throat> කොහොමඩක්වත් දිනු වෙන්නේ නැහැ. මොකද එයා මේ කැඩීම සතියේ කඩාවැටීම නැතිවීම ලීන භාවයටපත් වීම ධර්මතාවයක් විදිහට පිළිගන්න එක මම කියාගන්න එක මගේ කියාගන්න මගේ පශ්චාත්තාපයට හේතු කරගන්න මම කොච්චර සති වඩනගියත් කැඩෙනවා කියන එක. කවදා හරි මේ මේ ආර්යවංශ සූත්‍ර දේශනාව හෝ එහෙම නැත්නම් මේ උපේක්ෂා පිළිබඳ ධර්මතාවය හෝ එහෙම නැත්නම් මේ තතතාවය පිළිබඳව ගැඹුරින් වටහාගෙන කවුරු හරි කිව්වොත් ඒ සතිය වැඩුවට පස්සේ තමයි උඹට තේරෙන්නේ සතිය කැඩෙන බව. ඒ තියෙන සතියේම උසස් ගුණයක් තමයි මේ සතිය අනිත්‍ය ධර්මයක් බව. මේ සත්‍ය දුක්ඛ ධර්මයක් බව තේරුම් ගන්න. අපි කොච්චර වැරදි විදිහට අල්ලනවද කියලා කියනවනම් අපි කොච්චර මේ ධර්ම දුක වෙනස පිටව ගන්නද කියනවා අපි කවදාකවත් එකඟ වෙන්නේ සත්‍යයේ ස්වභාවයෙන්ම අනිත්‍යයි කියලා. සත්‍යයේ ස්වභාවය දුකයි කියලා. කවදා හරි සංසාරේ ගෙවන්න තියෙන දුක් ගෙවලා කවදා හරි විශ්වසනීය කෙනෙක් කියලා දුන්නොත් ඔය සතිය කැඩෙන ගතිය උඹේ දුර්ලකම නෙවෙයි ඒක ධර්මතාවයක් ඒකත් අනිත්‍යයි ඒක නිසා උඹට පුළුවන් වෙයිද යම් දවසක දැක දැක දන දන සතිය කැඩෙන හැටි බලන්න නැත්නම් සතිය නිරුද්ධ වෙන තැන බලන්න සතිය ක්ෂය වෙලා යන තැන බලන්න සතිය වැය වෙලා යන තැන බලන්න මං හිතන්නේ කිසිම කෙනෙක් ඒක කමටහනක් කියලා බාරගන්නේ කියලා ඔක්කොටම ඕනේ කරලා සතිය හට ගන්න තැන, වැඩෙන තැන, පවත්වන තැන ආපුවාම හරි සතුටින් hina වෙනවා. කවදාකවත් මේක ක්ෂය වෙන සුළුයි, වැය වෙන සුළුයි, නිරුද්ධ වෙන සුළුයි කියන එක තේරුම් ගන්න තරම් අපිට එම්පෞෂත්වයකුත් නැහැ, ධර්ම පිළිබඳ නෛර්යානිකත්වයකුත් නැහැ. මේ ආර්ය වංශ ප්‍රතිපදාව වගේ දේවල් ගෝචර වෙලත් නැහැ අපිට. නමුත් සරුවචනාංශي අපිට දීලා තියෙන අරමුණ ගැන හිතන ආනපානේ ආනාපාන කියලා කියන්නේ පටන් ගන්නකොට හොඳ සංඥා, හොඳ නිමිති, හොඳට ආරම්භණය කළ හැකි ඕලාරික අරමුණක්. ඒකට ලං වෙන්න ලං වෙන්න වැඩි වෙලා ඉන්න ඉන්න මොකද්ද වෙන්නේ? අරමුණ ගෙවෙන්න පටන් ගන්නවා. සංඥාව ගෙවෙන්න පටන් ගන්නවා. අරමුණු කරන්න තියෙන ගොරෝසු ගතිය ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ගෙවෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරය මේක තේරුම් ගන්න සතිය ගෙවිලා යනවා වගේ. සතිය පවත්ත ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අරමුණේ සියුම් තත්ත්වයට එනකොට බය වෙනවා. නින්දට වැටෙනවා. සැක කරනවා. ඒකාකාරී බවක් දකිනවා. අයියෝ හරි කම්මැලි කියලා කියනවා. මොකද අර ගෙවිගෙන යන දේ අඩු ගන්න අරමුණ හෝ නිමිත්ත හෝ සංඥාව හෝ ගෙවෙන තැන දකින්ද අපේ හිත හුරු නැහැ. අපිට පේන්නේ ඒක මහා අබැග්යක් වගේ මහා ව්‍යසනයක් වගේ මහා දුමංගලයක් වගේ. ඉතින් ඒක හොඳට බලන්න හිටියොත් يعني අරමුණ ගෙවෙනවා. නිමිත්ත ගෙවෙනවා. සංඥාව ගෙවිගෙන හොඳයි බලන්න ඉන්නකොට එක තැනකදී ඒකටම ඉල්ල වෙලා හරියට අරමුණ ගෙවුනත් මම මේක බලයින් කියනකොට ඒක පාඩර ගැසිලා පරියංගකට අවදි වෙන්නේ නිකන් නිින්දෙන් අවදිනවා. දඩස් ගාලා හෙල්ලෙන්න පටන් අර ගන්නවා. හරියට අර එකලසේ යනකොට හරියට අර කඹය විදින්න වගේ යනකොට ඉතින් බර ගාණක් මේක මේ භූත බලවේගයක් එහෙම නැත්නම් මේ গুপ্ত බලවේගයක් කියලා මොන විදියෙන්වත් ඒ සංසිද්ධිය භාවනාවට ලක් කරන්න කැමති නැහැ. ඒක වැරදිල්ලක් කියලා කලබල වෙනවා. නමුත් මේ සතිය මේ වාගේ වරින් වර කැඩිලා ආපහු හරියන එකක්. ඒක ඒක එහෙම දෙයක් බව දන්නේ නැත්නම් ඒ තිගැස්ම පවා දුකට හේතු වෙනවා. ඒ වෙලාවට සත්‍ය ලුහුට යෑම පවා දුකට හේතු වෙනවා. නමුත් කවදා හරි යෝගාවචරයේ අයිතින්ට යනකම්ම චියුම් කරන එක තමයිගේ මූලික දැනුම කරගෙන මේ සතිය එක පාරට කැඩිලා ආපහු එනකොට ගැස්සෙන එක භාවනා අරමුණක් කරගත්ත දවසක් හිටන් මේක මෙතෙන් එන්න තමයි මම මේ භාවනා කරන්න ආවේ කියලා ඒකටම එල්ල වෙලා සූදානම් වෙලා ගියොත් ඒ යෝගාවචරයා තේරුම් ගනි අර ගැස්සෙන්න තප්පර කීපයකට ඉස්සලා මෙනෙහි කිරීමක් හෝ සතියක් හෝ නැතුව සතිය මඟ ඇරලා තියෙනවා. සතිය ලීන භාවයට පත්ලා තියෙනවා. සංගවිගෙන තියෙනවා. ඒ සංගවෙච්ච බව දකින්න අපේ හිතේ යාන්ත්‍රණයක් නැහැ. අපේ හිත කැමැතිම නැහැ ඒ ගෙවෙන තැන දකින්න. ඒක නිසා ආපහු සතිය එනකොට කරකොලත ඇරියා වගේ ගස්සලා ඇරියා වගේ. ඉතින් කවදා හරි ගිහිලා යෝගාවචරය මේ තිබිච්ච සතිය නැති වෙන තැන තිබිච්ච සතිය ක්ෂය වෙන තැන. තිබිච්ච සතිය වැය වෙන තැන දැකීම සතිය පිහිටවීම හෝ සතිය පැවැත්වීමට වැඩිය අතිශ්‍රේෂ්ඨ අභියෝගයක්. ඒක වැරද්දක් කියලා බාරගත්තොත් ඒක මගේ දුර්ලභමක් කියලා බාරගත්තොත් උන්ද එතනින් එහාට පණින්නේ නැහැ. එතෙන් එනකොටම බීචිකාවක් එන්න පටන් ගන්නවා. එතෙන් එනකොටම තිගැස්මක් එන්න පටන් ගන්නවා. නමුත් ලක්ෂ කෝටි වාරයක් හරි කරලා මේ සතිය පවා කැඩෙන සුළුයි වෙනස් වෙන සුළුයි වෙනස් වෙන සියලු දේ දුක් පිණිස පියටන්නේ කියලා සතිය කැඩිච්චාවයි මම කැඩෙන හැටි බලනවා සතිය ආපහු හැදිච්චාවයි හැදිච්ච හැටි බලනවා කියලා මේක දිහා බලන්න පටන් අරගත්තොත් මේ සතිය මට අයිති එකක්වත් මං කියන දේ අහන එකක්වත් මගේ යට ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් එකක්වත් මගේ විධායක බලයට යට එන එකක් නෙවෙයි ඒ කැඩෙනවා ඕක ගණන් ගන්න දෙයක් නෑ ඕක තමයි අනිත්‍යයි කියන්නේ සතියත් අනිත්‍යයි පුදුමාකාර අපහසුතාවකටපත් වෙනවා මේ සතිය අනත්‍යතාවය පිළිගන්න. ඉතින් ඒකම ඒකම අභියෝගයක් කරලා මේ බල්ල කට්ටේ පන්නන තැන මේ ප්‍රශ්න පත්‍රයෙන් දිනන තැන මේ පන්තිය සමත් වෙන තැන තමයි ඉන්දිය ධර්මයක් බවට තිවිච්ච සතිය බල ධර්මයක් බවටපත් වෙන්නේ. ඉතින් බල ධර්මයක් බවටපත් වෙන බව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පමාදේන කම්පතිති සති බලං. යම් කිසි කෙනෙක් මේ වගේ භාවනා අප්‍රමාදේ පවත්වා ගන්න බැරුව ප්‍රමාදයට වැටෙනවා. එක දිගට සතිය පවත්වා ගන්න බැරුව සතිය කඩා හැලෙනවා. අන්න එතනදී සැලෙනවා නම් ඒක කුලප්පු කරනවා නම් එයාට සති බලය තාම ඇවිල්ලා නැහැ. එතනදිත් නොසැලෙන බව තියෙනවා නම් කලකොලොප්පම් වෙන්නේ නැත්නම් එයාට තමයි සති බලය තියෙන්නේ. එයා තමයි සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙන්නේ. ඒ නිසා එතන තියෙන මේ සූක්ෂම මිච්ඡර වටිනා සතියේ කැඩෙන තැනත් හැලහැප්පෙන තැනත් වෙනස් වෙන තැනත් බැලීම අති සූක්ෂම වැඩක්. ඊ타ත්ම සියුම් වැඩක් කියලා. ඒකට හැකි සංඥාවෙන් ඒකට ලෑස්තිලා යනවා කියන එක දෙන්නෙකුට උගන්වන්න බෑ. මෙහෙමයි මේක කලියුත්තේ කියලා උගන්වන්න බෑ. නමුත් කවදා හරි ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේ සතිය වුණත් ස්ථිර නැහැ වැටෙනවා. නමුත් ඒ ඉච්ඡර වුමනාවෙන් හදාන ගිය සතිය වුණත් වැටෙද්දි කැඩෙද්දි නොසලී සිටීමේ ශක්තියක් මනුස්ස හිතේ තියෙනවා. ඒ වදාක උසින් වදාගත්ත දරුවා මැරිලා යනකොටත් මැරෙනවා සැලෙනවා තමයි. නමුත් ඒක දරා සිටීමේ ශක්තියක් මනුස්ස හිතේ තියෙනවා. තමන්ගේ සියලු සබ්බතරීම සහිත ගෙට ගිනි ගන්නවා. සියලු වස්තු විනාශ වෙනවා. ඉතින් ඉතින් සැලෙන්න ඕනයි කියලා තමයි අපේ පොතේ තියෙන. නමුත් ඒකත් නොසලී ඉන්න පුළුවන් ගතියක් හිතේ තියෙනවා. ඊටත් වැඩිය ආධ්‍යාත්මිකයි භාවනා කරන කෙනාට මේ තමන් වඩා ගත්ත සතිය. ඒක සැලුණත් සතිය සැලුණත් එහෙම නැත්නම් අප්‍රමාදේ ප්‍රමාදයටපත් උනත් නොසලී සිටීමේ ශක්තියක් තියෙනවා. ඒ නොසලී සිටීමේ ශක්තිය අපි මේ ඇඳුමක් හරියකට හම්බුණත් නැතත් සතුටු වීමේ ශක්තිය හොඳ කෑමක් හම්බුණත් නැතත් සතුටු වීමේ ශක්තිය හොඳ ලස්සන ගයක් හම්බුණත් නැතුණා සතුටු වීමේ ශක්තියේම සියුම් තත්ත්වයක් තමයි. ඒ වගේම ශ්‍රද්ධාව කැඩලා යනවා. ශ්‍රද්ධාව අශ්‍රද්ධවන්ටමට යනවා. අශ්‍රද්ධාවවත් ශ්‍රද්ධාවත් මගේ නෙවෙයි අශ්‍රද්ධාවත් මගේ නෙවෙයි දෙකටම නොසලී ඉන්න ගතිය. Tamanට වඩා ගන්න පුළුවන් නම් සාමාන්‍ය ශ්‍රද්ධාවටදී බොහෝම බලවත් වෙනවා. ඒ කැඩිච්ච ශ්‍රද්ධාව කැඩිච්චාවයි හැදෙන ශ්‍රද්ධාව හැදිච්චාවයි කියලා බලන්න පුළුවන්. ඒ වගේම වීර්ය කොච්චර වැඩුවත් මේ වැක්කෙරෙන නිදිමතකට එනවා. වීර්ය නෑ නිදිමත හොඳට උම පේන. මේ දෙකේදිම හොඳට ඉද්ද ගැහුවාගේ ඉඳගෙන භාවනා කරන එකත් නිදිමතත් දෙකම අනුන්ගේ දෙයක් වගේ බලන එක. ඒ වගේම සමාධියත් සමහරලාට බොහෝම ප්‍රසන්නව පැය ගණන් අදිෂ්ඨාන කරලා ඉන්න පුළුවන් වෙලාවක් වෙනවා. සමහරට පුවක් කිත්ත ගලේ වගේ නන්නත්තර වෙලා සීසීකට ගිහිල්ලා මොනම විදියකින්වත් හිත පාත්ත ගන්න බැරි තත්ත්වයට එනවා. ඒකෙන් ප්‍රඥාව සමහරලාට මම දැන් සෝවන් වෙලා වෙන්න ඇති මම දැන් රහත් වෙලා ඇති කියන මට්ටමට එන වෙලාවක් වෙනවා. සමහරලාට හුස්ම රැල්ල අල්ල ගන්න බැරි තරමට කැඩලා යනවා. මේ දෙකේදිම නොසැලෙන ගතිය ඇති කරගත්තොත් ඒ යෝගාවචරයට විවෘතන පෙත විවෘතන මාවත කිලෝ රක්න ඊට පස්සේ තමයි ඇත්තටම සති සම්බොජ්ජංගයක් බවට එහෙම නැත්නම් විරිය සම්බොජ්ජංගයක් බවට මේක කියලා විචින විදිහට ආර්ය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය ආර්ය චිත්තස්ස සමන්නාගතෝ කියන විදිහට මේ තමන්ගේ ಗುಣධර්ම ටික මාර්ගයකට තුද්දෙන විදිහට කර ගන්න පුළුවන් වෙන මේ වඩන ලද ධර්මය තමන්ගේම කුසින් වදාගත්ත දරුවා මැරුණත් රජ වුණත් සමාන විදිහට බලන ගැතියි. අදි මේක ඔය සියලු ආගම් ඉක්මවන තැන. ධර්මතාවයේ මතුවෙන තැන. ඉතින් ඒක කරන්න නම් ගොරෝසු දේවල් දීලා දාලා ගොරෝසු දේවල් නොසලන ගතිය ඇති කරගෙන භාවනාවේදී දක්ෂකමක් ඇති කරගන්න ඕනේ මම භාවනා කරන මම හොඳයි මම භාවනා කරන්නේ නැති කෙනෙක් දැකම යා නරකයි කියලා බලන ගතිය වෙනුවට උඹත් ඔතෙන්ට එනවා. ඒ මනුස්සයන්ට මෙතෙන්ටත් එන්න පුළුවන්. ඒක නිසා මේ පිළිබඳව දක්ෂතාවය කියලා කියන්නේ මේකෙන් මාන්නක්කාරකමක් කරන්න හොඳ නැහැ. අනලස් වෙන්න ඕනේ හැම චිත්තක්ෂණයකම මේක පුහුණු කරන්න ඕනේ. මේ භාවනා කරන භාවනා මධ්‍යස්ථානයේ පරියන්කේ ඉන්නකොට විතරක් නෙවෙයි. ශක්මණේ ඉන්නකොට විතරක් නෙවෙයි. gedara ගියත් කොයි වෙලාවෙත් හරි ඒ විවෘත මනස තියෙනවා නම් ඒ යදොම තියෙනවා නම් හරියනකොටත් වරදිනකොටත් දෙකේදීම අනලස්ව ඒ සඳහාම හැදිච්ච තැන නෙවෙයි කොතනදීත් අනලස් බව තියෙනවා. සම්පජානකාරීව කියලා කියන්නේ ඒ සඳහා තමන්ගේ යෝනිසෝ මනසිකාරය යොදවන. අපේ තර්ක මනස කවදාකවත් මේක අගය කරන්නේ නැහැ. තර්ක මනස රෝනේ හැමදාම ජය පමනයි. නම් දිගින් දිගටම දිගින් සැප පමනයි. නමුත් මේ ලෝකේ පෙරලෙන සුළු නම් අපි මනස සකස් කරගන්න ඕනේ මේ දෙක මේ විදියට පෙරළුණාට ඒ නොසැලෙන හිත ඊට යටින් තියෙන අපි උප්පත්තියම අපිට හම්බෙච්ච දෙයක් අපි කවදද ඒක සමාදන් වෙන්නේ? සපයි දුකයි සපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඒක නිසා ඒ දුක අවශ්‍යපාවත් ඒ දුක සත්‍ය අවබෝධ කරන විදිහට ඒ දෙක දිහා අමුදව්‍යක් දිහා බලනවා මිස සැප පමණක් ඉල්ලන දුක පමණක් ඉල්ලන ජීවිතේ කවදාකවත් වංක බව නැතුව යන්න බෑ. ඒක චපලමයි, ඒක වංකමයි. ඒ නිසා ඒ සඳහා යදෝන මෙහෙවන්ලද නුවණ සහිතව ගත කරනවා නම් මේ ජීවිතේ සිද්ධ වෙන කිසිම සංසිද්ධියක් භාවනාවට නගා ගන්න බැරි නෑ. මේ ජීවිතේ වෙන වෙන කිසිම සංසිද්ධියක් පිළිබඳව සත්‍යමත් වෙන්න බැරි නෑ. ඕන දෙයක් සත්‍යමත් වෙන්න පුළුවන්. ඇත්තම කියනවා නම් අපිට සත්‍යමත් වෙන්න බෑ කියලා හිතන තැන තමයි උග්‍රම සතිය තියෙන්නේ. අපි හිතන්නේ සත්‍යමත් වෙන්න මේ නිස්සද්දව මැස්සෙක් මදුරෙක් නැතුව බොහෝම උනන්දුවෙන් භාවනා කරගෙන ඉන්න ඕන කියලානේ. ඒක සතිය මොන්ටිසෝරි පන්තිය. හරියට සතිය එන්නේ අන්නරගේ අලකලංචයක් ආපු වෙලාවේදී සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය ඉන්න පුළුවන් නම් ඒක තමයි උත්කෘෂ්ඨම සතිය. අපි ඒක අභාග්‍ය සම්පන්න දේවල් කියලා හිතනවා. අපි හිතනවා ඒක දුමංගල දේවල් කියලා. ඇයි මට මෙච්චර භාවනා කරද්දී ඇයි මට මැද රෝකන්නේ? ඇයි මේ මෙච්චර ලස්සන මං ඇවිල්ලා භාවනා කරද්දි කවුරු හරි කහින්නේ? ඇයි මේ මං භාවනා කරද්දි හයියෙන් දොරවල් වහන්නේ කියලා ඒ හැම දෙයක්ම නුහුරට දාගන්න. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. මේ හැම එකක්ම Tamanට தত্ত্ব පරීක්ෂණයක් දියුණුවට අවස්ථාවක් කියලා අභියෝගයක් කරගත්තා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය නැත්තම් සම්පජඤ්ඤය කියලා අහන මේ විදිහට ප්‍රතිශතෝ ඒ ප්‍රතිශත කියන වචනේ කියන සතිය ස්ථාපිත වෙලා තියෙනවා. හරි ගියත් හොඳයි, වැරදුනත් හොඳයි, දෙකටම සමසිත. ඉතින් මේක බැලුව බැලමට පේන්නේ මේක මේ තාත්වික තත්ත්‍ය දෙයක් නෙවෙයි. කියනම බෞද්ධයාට තියෙන සාමාන්‍ය දැනුමේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවා කියන එක අපේ සාමාන්‍ය විවහාරේ තියෙන එකක්. අෂ්ටලෝක ධර්මයෙන් තමයි ලෝකේ හැටි. කම්පා නොවීම පිළිබඳව අබෞද්ධයට වැඩිය බෞද්ධයට තියෙනවා නිකන් සුතමේ ඥාන. මේක තමයි ආරම්භය. මේකෙන් තමයි නොසලී සිටීම පිළිබඳව දීර්ඝ ගමනක ආරම්භය එන්නේ සතිය ඇති වුණත් හොඳයි නැති වුණත් හොඳයි. දෙකේදිම සමසිත පවත්ත ගන්න යන පුළුවන් නම් ඒ යෝගාවචරයට කරදර කරන කෙනා භාවනාවට බාධා කරන කෙනා තුලින් භාවනාවේ තියෙන ගැඹුරු අභ්‍යාස වලට එnde ende ende ende යන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ විදිහට යම් කිසි කෙනෙක් මේ සතර ආර්ය වංශයේ යෙදෙනවා නම් ਸਰවචනාංශයේ සූත්‍ර સમાપ્ત කරමින් හරි පුදුම විදියේ මේ ප්‍රශංසා වාක්‍ය වගේක් සඳහන් කරලා තියෙනවා ඉමේච පන බික්කවේ චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ ආර්ය වංශේ සමන්නාගතෝ බික්කු උත්තරාචේපි දිසාය විහෙරති ස්වේව අරතින් සාති නැතං අරති සාති පච්චිමාචේ පිදිසාය විහෙරති ස්වේව අරතින් සහති නතං අරති සහති. දක්ඛිනාචේ පිදිසාය විහෙරති ස්වේව අරතින් සහති නතං අරති සහති. උත්තරාචේ පිදිසාය විහෙරති නතං අරති සහති. සෝ අර්ථි සාති කියලා. බුදුසසුන කියනවා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් හිතේ මානසික தত্ত্বය හදාගත්තා නම් ඒ මනුස්සයා පෙරදිග දිශාවේ තියෙන දූපතකට ගියත් ඒ මනසට කවදාකවත් ඊගාවට එන හොඳ ප්‍රස්තාව තේරුම් ගැනීමේදී බාධාවක් එන්නේ නැහැ. දැන් ඉන්න තැනට වඩා හොඳ තැනක් ආවොත් ඒ මනුස්සයාගේ කමටහන් සුද්ධ කරන්න දෙයක් නැහැ. ඒ මනුස්සයාට අනේ ඔය එන්න තියෙන එකට වැඩිය හොඳයි මේ තියෙන එක කියලා ඉදිරියට යන්න තියෙන වෙලාවේදී අධි කුසලයට කම්මැලි වීම කවදාකවත් වෙන්නේ නැහැ කියලා. මේක වෙන පැත්තකින් මේ අදහස් කරන්නේ අධිමොක්ක චෛතසිකේ. අදිමොක්ක චෛසිකය කියලා කියන්නේ තමයි දැන් මෙතන ඉඳගෙන මේ මේ චිත්තක්ෂණේ ඉඳගෙන අර පෙර දැක්මක් එනවා ඊගාවට එන අවස්ථාවේ අඩුම ගැටුමක් අඩුම කෙලෙස් අඩුම හැපල හැපීමකින් තොරව යන්න තියෙන දොර කවුලුව මේකයි කියලා තියෙනවා. ඒක අවස්ථාව ආවට පස්සේ දොර කවුලුව තේරුම් ගන්න බැරි වුණොත් මේ කාගවත් දෝෂයක් එහෙම නෙවෙයි. හරියට ආදිමොක්කේ තියෙන එක නඩ දෙනවා ඈත ඉඳලා ඒ නැත්නම් කල්ැතුව කියන්න පුළුවන් මේ වගේ සංකීර්ණතාවවලදී මෙන්න මේක තමයි උත්තරේ වෙන්නේ කියලා. ඒ හේතුව මොකද්ද? එයා හැම වෙලාවෙම අරතිය කියන චෛසිකේට අධි කුසලයට කම්මැලි වීමේ චෛසිකේ මේ මේ ආර්යවංශ ක්‍රමයට හදලා හදලා හදලා හදලා ඒ මනුස්සයා උතුරු කුරුදී වෙන්න ගියා දකුණු කුරුදී වෙන්න ගියා නැගිනීරට ගියත් බටහිරට ගියත් ඒ මනුස්සර කවදාකවත් ඒ අරතිය අධි කුසලයට කම්මැලි වීම කම්මැලියට පේන කියන්න පුළුවන් කියලා කියන්නේ ඒක කවදාකවත් වෙන්නේ හැම වෙලාවෙම බලනවා මේ ජීවිතයේදී මේ ශාසනයේදීම මගේ වැට් ටික මම කරගන්නවා ඔය කවුරු බෑ කොච්චර බෑ කිව්වත් කියලා ඒ අවස්ථාව ගන්න නිසා ආරිවංශ සූත්‍ර දේශනාවේ වැඩ කරන කෙනා ඒ ආරිවංශ ක්‍රමයට වැඩ කරන කෙනාට කොයි අභියෝගියාවත් කොයි දිශාවට ගියත් කොයි ඍතු ආවත් කොයි ආහාර ගත්තත් එයා බලන්නේ ඒකෙන් ගන්න දෙන උප්පරීම වාසිය උපරිම ප්‍රයෝජනෙ ගන්න හදනවා. ඉතින් මේක හැකි සංඥාව කියලාත් සමානට පරිවර්තනය කරනවා. මොනේ තරම් බාධාක් ආවත් එයා දන්නවා වැටෙන්නේ නැතුව ඊ ගාවට එන අවස්ථාවේදී මම මේක කුණාටු යූරනාට පස්සේ මම නැව පදිනවා. කුණාටු වෙලාදී පොඩ්ඩක් නැව නතර කරගෙන ඉන්නවා. ආනේ හැකියාව ගන්නේ මේ ආරිවංශ හතරේදීම යොදන් ලද දැනුම නිසා නිසා අද බාරදාහකාරයෝ ශාසනික බාරදාහකාරී පිරිස මේ ශාසනයේ තියෙන උත්කෘෂ්ඨ ඵලය ලැබිය යුතු උතුම් ඵලය සම්පූර්ණ මොට්ට කරලා කොහෙදෝ නැති කුණු කන්දල් වගේක් ඉස්සරහට දාගෙන මේ යන්නේ ඒ ඇත්තන්ගේ දෝෂ නිසා නෙවෙයි මේ මේ අරති කියන චෛසිකය මාර බලවේගය දන්නේ නැති නිසා. එනිසා විශාල පිරිස් ලෑස්ති කරගෙන নানা ආකාර ඒ පූජාවල් වලට එහෙම නැත්නම් ඔය දේවල් වලට ලැහැත්ති කරගන්නවා. නමුත් කවදාකවත් ඒකෙදී මේ මේ ජීවිතේදීම මේ චිත්තක්ෂණයේදීම මේ සාසනීය නිවන් දකින්නවා කියන දේවල් ප්‍රයෝගයෙන්ම අයින් කළා දාන්න. ඒකලියල කියනවා ඒගොල්ලන්ට තමයි මේ ශාසනය තේරෙන්නේ කියලා. ඉතින් එහෙම වුණත් ලෝකයා ඒ තරමට ගියත් මේ හතරක් වූ ආර්ය වංශය ගත කරන කරණ තේරෙන පටන් ගන්න මුළු ලෝකෙම පල්ලෙහාට ගියත් මම යන ගමන මම යනවා කියන. ඔය ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මේ මුළු ජනගහන 99.9999999 මේක කරන්න බෑයි කිව්වත් මම මේක කරනවා. ඔක්කොමලා ඇවිල්ලා මට උපදෙස් දෙනවා මේක කරන්න බෑ මේක මේ කාර්ය ගැලපෙන්නේ නෑ සිහිජක ප්‍රතිසන්ති කට්ටිය නෑ පාරමිතා පිරිච්ච කට්ටිය නෑ ඒකක්වත් නම නෙවෙයි මම බාරගන්නේ මම යනවායි කිය. ඒ ස්වාමීන් වහන්සේ මේක අදන කාලේ ඒ දවස්වල නිතරම වගේ ජර්මන් ධර්ම දූතේ ඒ ස්ථානයේ ඉඳගෙන තමයි ඒක සංවිධානය කරේ. ඉතින් ගියාට පස්සේ ඒ අර වැදගත් හාමුදුර කෙනෙක් ඇවිල්ලා මේ හාමුදුරන් කියනවා පොඩ්ඩක් හම්බෙන්න ඕනේ කියලා මෙයා ගියා. හම්බෙන්න ඉතින් කලම හරියට වැඩ ස්වාමීන් වහන්සේ ඒ නිසා හම්බ වෙන්න බෑ මට පොඩ සංවිධානය දෙනවා නෑ නෑ මට කොහොම හරි මාත්‍ය හම්බ වෙන්න ඕනේ මං ආවෙම දුර ඉඳලා හම්බෙන්න කියලා. ඉතින් පස්සේ විජාට ආසනයක සුරෙද්දක් දාලා වාඩි කරලා පස්සේ කළු මම මේ මාත්‍යගේ මේ සත්ක්‍රියාව දැක්කා. මුල ඉඳලම සියලුම සබ්බ තැවීමේ බුද්ධ ලිපියදම් කරලිවලා මේ තරම් වැඩක් හදන්න හදනවා. හිතා ගන්න බෑ මට. මං ආවේ මහතර කාරණාව මතක් කරලා යන්න. ඒ මොකද? මහත්යෝ මේ කාලේ ඕවා කෙරුවට නිවන් දකින්න බෑ. ඉතින් එහෙව් එකේ මහත්තයා මේක මේ මේක දන්නේ නැතුව මෙච්චර වේදම් කරන නිසා මං ආවේ මේක කියලා. අනිවාර්යයෙන්ම කොච්චර වටිනවා ස්වාමීන් වහන්සේ. එහෙම දුරපිටලා ආවේක කියලා මේ ස්වාමීන් වහන්සේ කියලා තිනිරේ කියවල ඇයි ස්වාමීන් වහන්සේ බැරි කියලා. ඊට පස්සේ මේ කාලේ ති හේතුක ප්‍රතිසන්දි කට්ටිය නෑයි කියලා. ඒකළු මම මේ ති හේතුක ප්‍රතිසන්දි කතාවක් දන්නේ කවුද ස්වාමීන් වහන්සේ ති හේතුක ප්‍රතිසන්දි කියන්නේ ඊටසිකවලු මේ උප්පත්තියම මේ ජීවිතේ සෝවන් වෙන්න අලෝභ දෝස අමෝහ චේතනා සහිත කෙනෙක්. එහෙම කට්ටිය මේ කාලේ නැහැ කියලා. හරි හරි හරි කියලා මේ ස්වාමීන් වහන්සේ කිව්වලු ස්වාමීන් වහන්සේට පුළුවන් ද ත්‍රි හේතුක ප්‍රතිසන් තියෙන කෙනෙක් දැක්කොත් අඳුරන්න කියලා වුණා. කොහේ හරි ලෝකේ කොහේ හරි ඉන්නවනේ ඒක නම් දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඔබ වහන්සේ ත්‍රි හේතුක ප්‍රතිසන් කියලා වළු ඒත් නැහැ කිව්වා. මහදියා පොඩ්ඩක් බලලා කියන්න මම 30 දක ප්‍රතිසන්දි කියලා කිව්වලු. ඒත් නෑ කිව්වලු. ඊට පස්සේ කිව්වලු එහෙනම් සායනස එකයි කරන්න තියෙන්නේ. ඔබ වහන්සේ පුටුවෙන් බහින්න මං වාඩි වෙන්න මට වඳින්නයි කිව්වලු. මේ යමක් කරන්න ගියාම මේ නැති බැරිකම් කිය කියා චරිචුරු ගානක බුද්ධ ශාසනයේ කොතනක හරි লীලා තියෙනවා. මේක විරියවන්තස්සයන් ධම්මෝනායන් ධම්මෝ කුසීතස්ස කියලා තියෙනවා. ඉදිරියට යන මිනිහාගේ ලෝකයක් මේක. ඊට යන ලෝකේ ශාසනයක් මේක. එමුනේ කකුලෙන් අදින එක නෙවෙයි කරන්න තියෙන ඔබ වහන්සේ වගේ මිනිස්සු මට වඳින්න වටිනවා කිව්වලු. මං දීපු අපොයින්ට්මන්ට් එක ගැනත් කනගාටු වෙනවා කර්මාකල යන්නේ කිව්වලු. දන්න මනින්න පුළුවන් දෙයක් ගැන කතා කරන්නයි කියලා. ඒකට පස්සේ තමයි කියන්නේ ඔය මුළු ලෝකෙම බෑ කිව්වත් මම කරනවා කියලා. අනිත් වගේ දුර දැක්මක් එහෙම නැත්නම් පෙර දැක්මක් එන්නේ ඔලම ලොකමකුත් තමයි. නමුත් ඒ තරම්ම කැප කරලා ඒ තරම්ම මේකේ තියෙන සංසාරේ බය දැකලා ඒ තරම්ම නොකරන්න නිදහසට කාරණා කියන ලෝකේ මේක මතු කරලා දෙන කෙනා. මේ මනුස්සයා ගඟදි ගිහිලට යන කෙනෙක්. ඒ මනුස්සයාට ඕන තරම් කට්ටි ඉන්න මේක නොවන බවට මේක සම්ප්‍රදාන කූල නෑ මේක ගැළපෙන්නේ නෑ මේක විනයට හොඳ නෑ මේක ධර්මයට හොඳ නෑ අනේන අරිවන්දා ඉදිරියට යන්න හදනකොට පේන්න තියෙන්නේ ඉතාමත්ම ලෙන්ගතු යහළුවෝගේ තමයි එන්නේ. ඇවිල්ලිවල අර මාංශික අර පීයක තියෙන දැල්ල මොට කරන්න වගේ ලොකු ගුරුහරුකම් දෙනවා. ඉතින් මේසුන බැනලත් බෑ. මොකද මේ මිනිස්සු දුර බැහැරකින්දලා ඇවිල්ලිවල මේ වැඩේ කරලා යන්නේ. Tamanta අදිමොක්කේ තියෙනවනම් ඒ ආර්ය වංශ ධර්මයේ හැඟීමක් තියෙනවනම් මේ තතතාවය කියන එක දන්නවනම් ඒ වගේ සැලෙන්නේ නැතිකමකොත් නෙවෙයි ටිකක් සැලෙනවා තමයි. ඊට පස්සේ ටික වෙලාවකින් ආයෙත් හදා ගන්නවා ඉදිරියට යනවා. ඉතින් මේ මනුස්සයා උතුරු කර දිවේ හිටියත් දකුණු දිවේ හිටියත් නැගෙන හිටියත් බටහිර හිටියත් කවදාකවත් එයාව අරතිය විතින් මැඩලන්න බෑ. අරතිය ඇවිල්ලා එකක් තියෙන හරියම ලස්සන සුන්දර දෙයක් මේ වගේ ගමනක් යනකොට මේක මැඩලන්නේ බෞද්ධෙක්මයි. ඒක විතරක් හොඳට මතක තියාගන්න. මේ වගේ අදිෂ්ඨානයක් කරන්න යනකොට කවදාකවත් අන්‍යාගමික මිනිස්සෙක් ඇවිල්ලා ඉදිරිපැත්තට මොනවක් කියන්නේ. ඒ මිනිස්සු ගරු කරනවා. එන්නේ ඇතුළෙන්ම. ඒ වගේම හොඳටම කිට්ටුවන්තේකී. කොක්ක එන්නේ හොඳටම කිට්ටුවන්තේ නිසා හරි අමාරුයි මේ සංසාර චිත්‍රය දැක්කේ නැතුව මේ ජීවිතේ මේ කිට්ටුවන්තයෝ ටිකත් එක්ක කතා කරලා වැඩ කරුවොත් ওই ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම කුජීතයි. පටන් ගන්නකොටම පචයි. පටන් ගන්නකොට පරාදයි. හොඳට දැනගන්න ඕනේ මේක මායя දාන්නේ ලාභයක් කරා, සත්කාරයක් කරා, කිට්ටුවන්ත කෙනෙක් කරා, මෛත්‍රිය හරහා අනම්මනම් දැම්මට පස්සේ අර මනුස්සයා කනවා. මොකද හේතුව යාට පෙරදක්ම නැති නිසා. යම්මාකාරයට යම් කිසි කෙනෙක්ගේ ආරිවංශ සූත්‍ර දේශනාවේ සුකාරිවංශ ධර්මයේ හැසිරලා ඊටත් වැඩිය ලොකු දේවල් කැප කරපු කෙනාට අර කවුරු ඇවිල්ලා නයිපෙන පෙන්නවත් කවුරු ඇවිල්ලා මේක අන්ධකාරයක් මේක දුම්මංගලයක් මේක අවමංගලයක් කිව්වත් මොනම විදියකින්වත් පස ගහන්නේ ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉනේ ඉදිරියට යන්න පුළුවන් ශක්තියට සරුවචනාංශය දීලා තියෙන නම තමයි ධීරත්වය කියලා. මේ ලෝකේ තියෙන සූර, වීර, ධීර කියලා තත්වයක්. ඒ සූරයන්ට තමයි ওই ලෝකයේ ඔය අධ්‍යාපනාංශයේ එක එක එක එක සම්මාන ආරීමේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ එක එක නයි පෞද්ගලික දක්ෂකම්. වීරයා ඒ දක්ෂකම සමාජය වෙනුවෙන් මෙහෙවනවා. තමන් ඉන්න සමාජයේටම ඒ ඒ තමන්ගේ තියෙන ගුණය සූරකම් පාවිච්චි කරන ධීරයා ඒ ගුණය සමාජ වෙනුවෙන් පාවිච්චි කරන අතර තමන්ගේ දියුණුව බාධා කරගන්නේ වීරයා ඒ වැඩ කරන්න කියලා තමන්ගේ දියුණුව බාධා කරගන්නවා. ධීරයා නැහැ. කලියුත්ත් කරනවා තමන්ගේ ඒ ගත්ත අදිෂ්ඨානය කඩාගන්නෙත් නැහැ. ඒක නිසා ඒ දෙයට ඒ තමන් මෙච්චර කැප කරලා ඉදිරිපත් වෙච්ච නැත්නම් නිරූප නිර්යෝජනය කරගත්ත අර්ථයට අදිවචනයට බාධා වෙන්නේ පිට එකක් නෙවෙයි. පිට කෙනෙක් නෙවෙයි තමන්ගේම චපලකම. තමන්ගේම මේ තමන්ගේ પરමාර්ථයේ වෙත උරදී ලයදී කටයුතු කරන්නේ නැතිකම නිසා ඒ චපලකමෙන් තමයි පිටකෙනෙක් ප්‍රෝදෙට ගන්න. මායя හෝ වේවා, කෙලෙසයක් හෝ වේවා. ඒක පිළිබඳව මේ නොසැලෙන ගතිය නිවන් ලබන්නත් ඉස්සර වෙලා ලැබෙන්නේ මේ වගේ අර ආජීවය සකස් කරගෙන චීවර පින්ඩ පාත සේනාසන පිළිවෙලින් හොඳ අර පිටමසුන් ජාතක ජීවිතයක් ගත කරලා ලද ලද වෙලාවේ භාවනා කරලා භාවනාව සඳහාවත් නැත්නම් කියනවනම් සතිය පිළිබඳවක්වත් වැඩි සෙනෙහසක් නැහැ. එන්නේ වරෙන් යන්නේ ඵලයක්. සද්ධාව පිළිබඳවත් වැඩි සෙනෙහසක් නැහැ. තියෙනවනම් හොඳයි නැත්නම් ඊට වැඩිය හොඳයි. තොපට එපා නම් එක වාරයක් අපා අපට දහස් වාරයකට තොප වේපා කියලා අනේකයි තියෙන්නේ. මොන දේයාවත් ඒ කරගෙන යන්න ඒක නිකම් මේ කොළමලකම නෙවෙයි බුදුහාමුදුරුවෝ යම් ආකාරයකට ඒක අගේ ආඩම්බරය කරලා තියෙනවා මේ ඒ විතරක් නෙවෙයි ඒක සඳහා ක්‍රමවේද කියලා දීලා තියෙනවා ඒක නිසා අරතිය අධිකුසලයේ අරතිය මැඩලීම කියලා කියන්නේ ඒක හරියට කියනවනම් මේ මොලේ වම් මොලේ දකුණු මොලෙත් එක්ක රණ්ඩු කරනවා වගේ වැඩක් බාහිරේ තියෙන එකක් නෙමෙයි. ඇතුළත තියෙන අපේ චෛසික ඔක්කොම විසිරලා තියෙන. මේ ඔක්කොම ගොනු වුණොත් කාන්දම් කැල්ලක් වගේ උතුරු දකුණු බෙදෙනවා. විසිරුණොත් නිකන් යකඩ කැල්ලක් වගේ ඒක අර කාන්දම් ගතිය නැති වෙනවා. නිසා අපි මේ භාවනා කරලා කරලා ඒක දිශාගත වුණාට පස්සේ එකම ඝනත්වය, එකම විශිෂ්ට වෘත්තය නමුත් ඒකේ දිශාගත වීමේ ශක්තිය නිසා පුදුමාකාර අමතර ගුණ යකඩයක් ආකර්ෂණය කිරීමේ ශක්තිය එන්න පටන් අර ගන්නවා. ඒ නිසා ਸਰුවචනාංශي අර මිච්ඡා ආජීවයේ ලෝකෝත්තර පැත්ත අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියනකොට තමන්ගේ තිබුණ යම් චපල ගතියක් යම් ෂට ගතියක් යම් මායවි ගතියක් යම් කුහක ගතියක් කුහනා ලපනා නිජකින් සතා කියලා ඒවා පිළිබඳව පුදුමාකාර අවදියකින් හැසිරීමකදී වචනයකදී ක්‍රියාවකදී කොතනක හෝ මුල කියප එක මැදට වෙනස් කරලා මැද කියප එක අගට වෙනස් කරනවනේ. එහෙම නැත්නම් කියන දේ කරන්නේ කරන දේ කියන්නේ නැත්නම් ඒ සෑම දෙයකින්ම මේ භාවනා ගමන දියසුලියක් බාටපත් වෙනවා. ඒ පුළුවන් තරම් එක ඍජු කරගෙන කියන දේ කරන කරන දේ කියන මුල මැදාග ගලපන කතියක් තියෙනවනම් මේක අනන්තය දක්වාම විහිදෙන නිසා ਸਰවඥාන්සේ මේක নিরপেক্ষ ශක්තියකින් නැත්නම් নিরপেক্ষ වටිනාකමකින් මේ සූත්‍රය හඳුන්ලා දීලා තියෙනවා. ඒ නිසා කියනවා නාරති සහති දීරං නාරති දීරං සහෝ ධීරෝව අරතිං සහති ධීරෝති අරති අරති සතෝ සබ්බකම්ම ව්‍යායින සබ්බ ධම්ම විකායිතං පහුන්නං කෝ නිවාරේ චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දිතු මරහති. දේවාපිනම් පසංසන්ති බ්‍රහ්මුණාපි පසංසිතෝ කිය. බුදුරජාණන්සේ කියනවා මේ විදිහට අරතිය අධි කුසලයට කම්මැලි වීම චපලකම හරහා සිදුවෙන බව දැනගෙන ආර්ය වංශ ප්‍රතිපදාවේ කටයුතු කරන වීරයා කවදාකවත් අධි කුසලයට කම්මැලි වීම කියන අරතියට යට වෙන්න දෙන්නේ නැහැ. ඒ රැල්ල ආවට පුළුවන් තරම් උඩ පැනලා බේරෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා අරතිය මැඩලනවා. අරතිය ඇවිල්ලා Tamanට নানা ආකාර ගොඩ පෙරකෝසුම් දෙනවා. ඔකට වැඩිය මේක හොඳයි කියනවා. කම්මැලි වෙන්න විවිධාකාර කම්මැලිය පේන කියන කතා කියනවා. මිනිසුත් කියනවා තමන්ගේ හිතත් කියනවා මේකදී මේ ආර්යවංශ ප්‍රතිපදාව කියන එක නා කවදාකවත් ඒ වගේ හිත දෙන සීනි බෝල කණ්ඩ යන්නේ නැතුව හිත දෙන මාර බලවේග වලට යට වෙන්නේ නැතුව හිත දෙන ලනුකන් නැතුව නිතරම නැවත නැවත උත්සාහ කරන මේ ආර්ය වංශ ප්‍රතිපදාව රකින්නවා යක ධීරෙක් වාගේ බුදුහාමර දීපුවේ යතුරු බුදුහාමර දීපු මේ රහස කටපාඩම් කරලා ජප කරගෙන ධීරෙක්ව එන එන ඒ චපල ගති වලට ඉතාමත්ම සාර්ථක මුණ දෙනවා ආන්නේ විදිහට ඒ ධීර ගති ඇති වුණොත් එයාට දී චපල ගති ජය ගැනීමේ එහෙම නැත්නම් අරතිය ජයගැනීමේ විශේෂ කුසලතාවයක් එන්න පටන් අර ගන්නවා. එන්නකොටම දැන ගන්නවා මේ කේල් ගහ කන්නද ගොනා කන්න යන්න හදනේ පොල් ගහ කන්නද යන්නේ කියලා. අන්නේ දැනගත්ත ගතිය නිසා එයාට පුළුවන් ඕනම කටයුත්තකදී පුද්ගලයෙක් හෝ ඍතු ගුණයක් හෝ භූගෝලීය තරඟදී මොන දේ සංකරත ඇති කරත් ඒ කෙනාට ඒවා නිවාරණය කර නැත්නම් ඒකේ සුදුසු වේලාව බලලා කලාව වේලාව බල නැකත බලලා ගත කරනකොට එයාගේ හිත දඹ රත්තරණක් වාගේ. මේ එල්ල වෙලා තියෙන්නේ ඒ කාන්තෙම නිවනටමයි වෙන කිසිම හේතුවක් නිසා මේ භාවනා කරන්නේ ලස්සන වෙන්නවක් අල්ලෙඩ නැති කරන්නවක්වත් අනුන්ට කියලා දෙන්නවක්වත් මොකකටවත් මම මේ යන්න හදන්නේ මේ කාරණයි කියලා ඒ හරියටම අර තමන්ගේ උපක්ලේශයන්ගෙන් සහිත හිත නැත්නම් මේ පබස්සර මිදම් බික්ක වෙච්චිත්තං කියන විදිහට ඒ පබහසර හිත ඇතුළත මනුෂ්‍යකමේ තියෙන ප්‍රබහසර හිත දැක්කට පස්සේ චිත්තං ජම්බෝන දස්සේව දඹරත්තරණක් වගේ Tamange තියෙන මේ අදිෂ්ඨානය දැක්කට පස්සේ කෝතං නින්දුතු මරහති කියනවා ඒක එවැනි දෙයකට නිନ୍ଦ කරන්න කවුරු නම් සමත් වෙයිද දේවාපිනම් පසංසන්ති දෙවියෝත් මේ අතර ගෞරව කරනවා බ්‍රහ්මෝ අපි නම් ප්‍රසංසන්ති බ්‍රහ්මෝ ඊටත් ඉස්සලා ගෞරව කරනවා මොකද දෙයියෙකුට හීනකින්වත් හිතා ගන්න බෑ වැඩි. ඒකට manuss ලෝකෙටම එන්න ඕන. manuss ලෝකේ කියලා කියන්නේ මංගල භූමියක් දෙවියන් මේ දේ කරන්න පුළුවන් පරිසරයක් ඇත්තේ නැහැ සැප වැඩි නිසා. manuss ලෝකේ ඇති වෙන්න දුක සැප තියෙනවා. එහිලා ඒ චපල නැති මාර්ගය තෝරාගෙන යනකොට දෙවියෝ වන්දනා කරනවා දෙවියන්ට සිත බ්‍රහ්මේ වන්දනා කරනවා ඒ නිසා ඒක නා තාම නිවන ලැබලා නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් තාම ප්‍රත්‍යක්ෂ කිරීම සාක්ෂාත් කිරීම නෑ. නමුත් යන පාර හරි බව ඇඟෙන් තේරෙනවා. දැන් මම එන්නේ එන්නේ එන්නේ කරදර නැති පාරේ කරදර හරහම එනේන කරදරේ හරහා යනකොට හරි විචිත්‍ර ගමනක් තියෙනවා. ඒක නිසා මේක ඔය කියන විදිහේ නෛර්යානික සීසත් ධර්මයේ තේරුම් අරගෙන නිවන් ලබන එකට විතරක් නෙවෙයි මම හිතනවා චිත්‍රයක් අඳින්න හෝ අංක ගණිත ඉගෙන ගන්න හෝ ශිල්පයක් ඉගෙන ගන්න හෝ මොනම දෙයක් දිනු කරන්න හදනවා නම් මේ ධර්මයේ හරහා ගියොත් ඒ මනස ශිල්ප විතරක් නෙවෙයි කරන්නේ ශිල්පේ හරහා මොන ශිල්පේ හරහා ගියත් අන්තිමට මේකේ නිෂ්ඨාව ਸਰවඥාන්සේ පෙන්වන අරමුණ දක්වා යොමු කරනවා. හැබැයි ඒ සඳහා ඒ කැපකිරීම ඒ සඳහා තියෙන එළඹ වාසය කරන ගතිය ටිකෙන් ටික ටිකෙන් ටික දියුණු කරගෙන යනකොට අනිවාර්යයෙන්ම තේන අපි හිතනවට වැඩිය අපේ ජන සමාජයේ මේ ගුණවතුන් ඉන්නවා. නමුත් අපි බලන්නේ ඒ දෘෂ්ටි කෝණය නොවෙන නිසා අපිට කවදාකවත් ඒගොල්ලොත් එක්ක සම්බන්ධතාවය ඉන්නේ නමුත් Tamange ඒ චපල ගති මොන ක්‍රමයෙන් හරි කමන්නේ උරගාලා දැනගෙන ඒ චපල ගති හෙලි කරලා ඒ චපල ගති ගුණවතෙන් ඉදිරියට ප්‍රකාශ කරලා නිවැරදි කරගැනීමේ ශක්තිය එන්න පටන් අරගත්තට පස්සේ බුදුහාමුදුරෝ දැක්කේ නැහැ කියන එකේ කිසිම අඩුපාඩුවක් නම් වෙන්නේ නැහැ. ධර්මයේ ඒ තරම්ම, කල්යාණ මිත්‍යා ඒ තරම්ම, සත්පුරුෂයා ඒ තරම්ම මෙයාට උදව් කරන්න පටන් අර ගන්නවා. ඒක නිකන් අර එකතටු තියෙන කුරුල්ල එකට එකතු වෙන්න වගේ සමනලේ අතු නැමුණා වගේ එන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා මට කීපවතාවක් මතක් කර විදිහට ඒක භාවනාවෙන් පවණක්ම ගන්න එකක් නෙවෙයි. භාවනා අවශ්‍ය කරන උපකරණයක් තමයි. නමුත් නැවතුම් පැවතුම් ගත කරන වැඩවලදී තියෙන ඒ සූරකම අත්‍යවශ්‍යයි. ඉතින් මේ දෙකම එකතු වෙච්ච දවසේ තමයි ඒ අර බින්ද ගන්න බැරි කඩා ගන්න බැරි ඒ අවසාන ගැම්ම අවසාන පිම්ම පැන ගන්න පුළුවන්. ඒ නිසා වර එක අපි මේ අරියවංශ ප්‍රතිපදාවේ දියුණු කරන ලබනවා. එතකොට පේන්නේ අපේ ජීවිතයේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගත කරන වරදින, පරදින, ගඳ ගහන, දාඩිය ගඳ වදින සමාජ ජීවිතයක්. නමුත් එතනදිත් මොකද්ද අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ එයින් ඇවිල්ලා අපි පරියන්කට ගියාට පස්සේ අපි විපස්සනා විකර ගන්නවා. ඒක හරියටම නිකන් බොහොම තීක්ෂණයි, බොහොම ගැඹුරුයි. මේ දෙක ගැඹුර සහ පුළුල් බව දෙකේම සංකලනයක් එන්න ඕනේ ඒ පුද්ගලයාගේ ආපසු නොයනා විදිය මාර්ගඵලයකට යනවා. ඒක නිසා ජීවිතේ හම්බ වෙන අපිට සමාජ සේවාවල් කරන්න වෙන එහෙම නැත්නම් අනිත්‍යත්වයේ එල්ලි මොකට අහුම්කම් දෙන එකකවත් බාධාවක් නැහැ. එයින් ගත හැකි ප්‍රයෝජනය කොහොමද වැඩ කරන්න කියලා දන්නවනේ. ඒ දේවල් අනේ ඇයි මට මෙහෙම වෙන්නේ මට දිගටම භාවනා කරන්න නැත්තේ ඇයි මට පැවිදි වෙන්න බැරි ඇයි මට අරණ්‍යගත වෙන්න බැරි කියලා මේ දේවල් වලින් අදහස් කරන්නේ මේ ඕනාට වැඩිය අර තාක්ෂණයක් ඇති මේකට වෙනම සූත්‍රයක් ඇති වෙනම මේ සමීකරණයක් ඇති ඒක මට අහුවෙලා නැහැ කියලා හිතන එක. සමීකරණ තමයි ජීවිතේ. තමන්ට තමන් කරා පැමිණෙන ජීවිතේ ඒකාන්තයෙන්ම අභ්‍යාසයක්. ඒ අභ්‍යාසයට උත්තර දෙන්නේ නැතුව ජීවිතෙන් පැනලා ගිහිල්ලා අරණ්‍යගත වෙලා පැවිදි වුණාට ඔය කය පැවිදි කරුවට හිත පැවිදි කරනවා කියන එක ලේසි නෑ. එනිසා ආරිවංශ සූත්‍ර දේශනා පිළිබඳ හරි වැටහීමක් ගත්තට පස්සේ ගොවියට ගොවිකම හරහා නිවන් දකින්න පුළුවන්. චිත්‍රකාරට චිත්‍රය හරහා නිවන් දකින්න පුළුවන්. දහසක් සුමේ වැඩ කරන කුස්සියම්මට ඒ කුස්සිය වැඩට හරහා යන්න පුළුවන්. කිසිම තැනක මොනම විදියකින්වත් Tamange ජීවික වෘත්තිය මේ භාවනාවට බාධාවක් නෙවෙයි අර කියන අක්කප්ප ජීවිකා වෘත්තිය නෙවෙයි නා. ඒකේ හිටියත් තේරුම් අරගෙන මේ පැත්තට එනවනම් කිසිම දාසක පමාවක් නැහැ. ඒ නිසා අද තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උඟ දෙනෙක් අහන ප්‍රශ්නේ තමයි මේ ගිහි වෙඳගෙන නිවන් දකින්න පුළුවන්ද කියලා. ඒ ප්‍රශ්නේම තියෙන්නේ මචං නිවනටත් වැඩිය මේ ගිහිකමයි ඕන වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ අහන්නේ මේමනේ මට ගිහි වෙඳගෙන නිවන් දකින්න. නිවන පස්සේ ගිහිකම තමයි ඉස්සරහින් තියෙන්නේ. ඉතින් කොහෙද කරන්නේ? ගිහිම කරගෙනා නම් ගිහිකම රැකේ. අපිට අවශ්‍ය කරන නිවන නම් ඒ තමන් ඉන්න එක ඒ තමන්ගේ ජීවිතයට අදාළ වෙන්නා වූ කැමැටික ඇඳුමෙන් ඉන්න තැන ඡාම්බවටපත් කරගත්තොත් ඕන තැනක් ආවාසයක් බවටපත් කරගන්න පුළුවන් නැත්නම් ඕන තැනක් මේ අසපුවක් බවටපත් කරගන්න පුළුවන්. ඒක සඳහා තව කෙනෙකුට චෝදනා කරනවා නම් මම කියනවා ඒ කාන්තේම මේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන මේ දක්ෂකම දන්නේ නැතිකම නිසා. ඒ සාමේ ධර්ම කොටා සමහරලාට භාවනා පැත්තෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඒ විදිහට උත්කෘෂ්ඨ වශයෙන් බලාපොරොත්තු අමාරුයි. සමහරට තර්කෙන් න්‍යායෙන් මේ මේ අන්වේ ක්‍රමයට තමයි තේරුම් ගන්න පුළුවන් මේ මේ පැති මට දැන් හදන්න වෙනවා. ඒ දේ හදන්න කායින්වත් අහන්නත් එපා. ඒනකොට දැන්නමත් Tamanට ඉදී කර හැකියි. එහෙම නැත්නම් සුත්තමේ වශයෙන් මේකට හිත දාලා මේක මේ භාවනාවේ විතරක් කරන දෙයක් නෙවෙයි සමාජ ජීවිතයත් එක්කත් යන එකක් කියලා එක්ක සුත්තමේම නැත්නම් චින්තාමේ හෝ භාවනාවේ පැත්තෙන් කෙසේ හෝ Tamanට මේක කිට්ටු කර ගන්න පුළුවන් නම් වඩා හොඳ ප්‍රස්තාවල් හරහා නැත්නම් අපි සාමාන්‍ය විවාහයේ කියන විදිහට සුඛ ප්‍රතිපදා කිප්පා විඥා කියලා කියන්නේ කෙටි ක්‍රමයට සුඛෙන් යන්න පුළුවන් ක්‍රමයක් මේකේ තියෙනවා නිවනේ භාවනා ඉදිරියට යන්න යන්න යන්න ඒ යෝගාචර තින එකම ලක්ෂණය තමයි සන්තුට්ඨෝ හෝති සතුටින් ජීවත් වෙනවා නිවන් ලබලා නැහැ තව නමුත් මේ යන පාරේ ඉන්නවයි කිව්වහම සන්තුට්ඨෝ හෝති කියලා කියනවා ඒක අර සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තියෙනවා මේ ලෝකයේ මේ සංසාර නැමැති විස වෘක්ෂයේ ඵල දෙකක් තියෙනවා. මිහිරි ඵල දෙකක් තියෙනවා. අනෙක් සියලුම ඵල තිත්තයි වසයි. එකක් තමයි සත්‍ය අවබෝධ කිරීම. අනිත් එක තමයි සත්‍ය අවබෝධ කරපේකනා කියන බණ. නැත්නම් බුදුහාමුදුරුවම හොඳයි. නැත්නම් බුදුහාම නැත්නම් බුදුහාමගේ ධර්මයේ තියෙනවා තමන් අවබෝධ කරපු ධර්මයේ තියෙන මිහිරියාව. ඉතින් ඒ නිසා කෙලිම Taman අවබෝධ කිරීම එක ඵලයක් නැත්නම් ඒ අවබෝධ කරන්නේ ඇසුරු කරනකොට තේරෙනවා අපි මෙතෙක් කල දන්නේ නැති මොකද්දෝ විවර මාර්ගයක් නැත්නම් පිවිසුම් දොරටුවක් ලැබෙනවයි කියලා ඒක දිනු කරන දිනු කරන යනකොට <clears throat> හැම කෙනෙකුටම අද ඉන්නවට වැඩිය වඩා හොඳින් කිරීමේ ශක්තියක් තියෙනවා. අන්නේ වඩා හොඳින් කිරීමේ ශක්තිය තව තවත් අවදි වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් අපේ මේ ධර්ම දේශනා මාලාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා